නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්සේ පස්ස පඤ්ඤත්ත්‍ය සති වේදනා පඤ්ඤා වේදනා පඤ්ඤත්තිං පඤ්ඤා පෙස්සති තී ථානමේතං විජ්ජති තී ස්වාමීන් වහන්සේගෙන් අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අපේ මහා කච්චාන සුමාන ස්වාමීන් වහන්සේගේ පාඩම් පන්තියේ මේ ඒ ඒ හේතු පැන නැගුණාට පස්සේ ඒ ඒ ඵලයන් පැන නැගින බව විද්‍යමාන භාවය ඒ මදුපිණ්ඩික සූත්‍රයට අදාළ පරිවේ සඳහා ඉගෙන ගන්න උත්සාහ කරා මොනම ඇහ කන දිව නාසය කය කියන මේ වගේ හෝ මන ඉන්ද්‍රිය ගත්තොත් ඒවා තුළ මොනම අත්දැකීමක් ඇති වුණත් ඒ ඇති වෙච්ච අත්දැකීම හටගත් පමණින් නතර වෙන්නේ හටගන්නෙත් අදාළ හේතු සහිතවයි ඊට පස්සේ සම්පූර්ණ ක්‍රියාවලිය ඉවර වෙනවා අපිට අමාරුයි ඒක කන්දක් උඩ තිබුණ ගලක් පෙරළුවාම කන්ද සානුව දක්වා පෙරලගෙන කස කැවි කැවි යන්න වගේ උස්ස දැම්මට පස්සේ නතර කරන්න බෑ ඒක නිසා යම් විදිහකට උස්සලා දාන්න ඉස්සලා දානවනම් මේක මේ පටන් ගන්න හදන්නේ කවදාකවත් කෙලව කරන්න බැරිව කස කැමෙන Java කෑන වැඩකට කියලා. එයා විශ්වාට පස්සේ පශ්චාත්තාප වෙන එකක් නැහැ. උස්සලා ගල පෙරලන්න ඉස්සලා හික්මනොත් විතරයි ගොඩ ඉන්න තියෙන්නේ. ඒක අපි සාමාන්‍ය කියනවා පණින්න පෙර සිතා බලනු කියලා. අන්න ඒකට තමයි මෙතන මේ ඉඟියක් ලැබෙන්නේ. අපි මේ බලන බැලමක් පාසා අසන ඇසීමක් පාසා ගඳ බලන රස බලන පහස ලබන විතන හිතවිලක් පාසා අපි නොදන්න විශාල නාලිකාවකට එතන ගැම්මකට ඉඩ ආරම්භ දෙනවා හැබැයි ඒක කොතනින් කෙලවර වේද කියලා අපිට කිසිම ආණ්ඩුමට්ටු කිරීමේ ශක්තියක් නැහැ. පාලනය කරන්න බෑ. ඒ නිසා ඒ Java කවුනට පස්සේ ඉසాత බඳගෙන අඬව ගන්නවට වඩා මෙතන නිතරම සිදුවෙන එකක් නිසා ඒ දේ කරන්න ඉස්සෙල්ලා හික්මෙන දෙයට කියනවා වෙදකමට වැඩිය හෙදකම හොඳයි කියලා. ඉතින් ඒ නිසා මෙතන මේ සඳහන් කරන්න හදාන්නේ හෙදකම කවුරු හරි හම් වෙච්චාම දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ශ්‍රමණ ප්‍රජාව සහිත ප්‍රජාව සහිත ලෝකේ කිසි කෙනෙක් එක්ක පටලවෙන්නේ නැතුව ඉන්න හැටි. වාද වශයෙන් හෝ කායික වශයෙන් හෝ මානසික වශයෙන් පටලවෙන්නේ නැතුව ඉන්න හැටි මේ තණ්හාවෙන් අයින් කරගත්ත එහෙම නැත්නම් මේ විචිකිච්ඡා එහෙම නැත්නම් විගත කතංකත භාවය ඇත්තා වූ කෙනා දෙයක් අල්ලාගෙන ප්‍රපංච නොකර ඉන්න හැටි ඒක දිගේ කතන්තර ගොත ගොතා ඒක හැත් බැඳ බැඳ ඒකත් එක්ක පටලැවිලා ගත නොකර සිටීමේ ප්‍රතිපදාවක් වෙනවා ඉතින් ඊයේ ඒ කචාන ස්වාමීන් පෙන්නුවේ ඇහැ මුල් කරගත්තාම චක්කුංචාවුසේ පටිච්ච රූපේච උපජ්ජේ චක්කු විඥානං තින සංගති පස්සෝ ඊට පස්සේ කියනවා පස්ස පඤ්ඤාත්‍ය ආසති වේදනා පඤ්ඤාත්‍ය පඤ්ඤාපෙස්සති ඉති ධාන ධානමේතං විජ්ජති පස්සක් ඇති වුණොත් ඒ ඒ ඇතිවෙච්ච ස්පර්ශය නැත්නම් ඒ හැපීම අනිවාර්යයෙන්ම විඳිනවා ස්පර්ශයක් වුණාට පස්සේ විඳින්න නැතුව ඉන්නත් බෑ. ඉතින් මේ පුරුක මේ ස්පර්ශය සහ වේදනාව අතර තියෙන සම්බන්ධතාවය අපි ඊයේත් ටිකක් විස්තර වශයෙන් දැනගන්න උත්සාහ කරා. ඒක ටිකක් අමාරු දෙයක්. ඒ මොකද මේ ස්පර්ශය කියන චෛතසිකය තිරේ මෙහා පැත්තේ තියෙන කොටස ඉන් එහා පැත්තේ තියෙන ටික තිරෙන් එහා පැත්තේ ඒක සාමාන්‍ය නාටකම් බලන අයට පේන්නේ නැහැ. ඒ නිසා ස්පර්ශයවත් සතියට ලක් කරන්න පුළුවන්ද කියන එක ප්‍රශ්නයක්. සතියට අහුවෙච්ච දේ එන තමයි විඳින දේ නම් අපිට වින්දනය හරහා මනාවමනාපාරහ අල්ලන්න පුළුවන් අල්ලන එක යුතුයකමක් වෙනවා. මොකද එතෙන් මෙහාට තමයි අපි දාන්නේ කෙලස් ඉපදීම වෙනවයි කියලා. මෙතෙන්ට එනකන් ඒකයේ ඒ පැකේජ් එකේ තියෙන එකක්. එතෙන් එනවා. ඊට පස්සේ තමයි අපිට භාවනා කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒක නිසා මේ ස්පර්ශ චෛතසිකයේ අල්ලගෙන ඒක එහා පැත්තේ වේදනාවක් තියෙනවා මෙහා පැත්තේ වේදනාවක් තියෙනවා කියලා අපි ඒ සාකච්ඡාවේදී මතු කරගත්ත කොටස අපිට පුළුවන් නම් පොඩ්ඩක් විග්‍රහ කරලා බලන්න එතන තියෙනවා හරි ඔය මදුපිණ්ඩික සූත්‍රයේ තියෙන හරි මිහිරියාවක් ඒක අනිකුත් සූත්‍ර සාධකත් අරගෙන බලනකොට මේ වේදනාවල් නැති කිරීමක් ස්පර්ශ නැති කිරීමක් කරා කරන්න පුළුවන් කියනා වගේ ඊගාවතරන්ට මේ කච්චාන සංසයන් ඉස්සල්ලා මෙතන තියෙන්නේ වේදනා නිරෝධයක් කියලා කියන්නේ වේදනාවල් මරා දැමීමක් නේද එහෙම නැත්නම් ඒ වේදනා නිෂේධනය කරලා දානවා එහෙම නැත්නම් ඒක නිලීන කරලා දානවා ඒකෙන් වේදනා ස්පර්ශ නිලීන කරනවා වේදනාවක් හට ගන්න හෝ හදක හට ගන්න වේදනාව සැප දුකට වැටෙන්නේ නැතුව අදුක්කම සුඛ පැත්තට වැටෙන විදිහට ගත්තොත් එතන ස්පර්ශාගෙත් නිරෝධයක් සිද්ධ වෙනවා වේදනාවෙත් කෙලෙස් ඉපදවීම අතින් නිරෝධයක් සිද්ධ වෙනවා ඒක පිළිබඳව යෝගාවචරය කොච්චර දැනුවත් වෙලා ඉන්න ඕනේද විශේෂයෙන්ම විපස්සනා යෝගාවචරය. රටේ මූලික භව සම්පatti ලැබුණාට පස්සේ මූලික අනුග්‍රහ ටික කරාට පස්සේ භාවනා කරගෙන යනකොට කොච්චරක් දුරට මේ ස්පර්ශය ගිවන් කිරීම එතන ස්පර්ශය දුක් නොදෙන මට්ටමටපත් කිරීම සහ යම් හේකින් ස්පර්ශයක් සිදු වෙලා හටගත්තොත් වේදනාවක් ඒ වේදනාව සුඛ වේදනා දුක වේදනා දෙකට වැටෙන්නේ නැතුව මධ්‍යම අදුක්කම සුඛ වේදනාවට වැටෙන එක තමයි ඒ ස්පර්ශය දැන ගැනීමෙන් අපිට ලැබෙන අතවාසිය. ඒක තමයි සර්වචන් වහන්සේ ශ්‍රී මුක දේශනාව පටන් ගන්න ධම්මචක්කප්පවත්තන සූත්‍රය පටන් ගන්නකොටම ද්වේමේ භික්කවේ අන්තා පබ්බජිතේන නසෙවිතබ්බා. මහනි පැවිද්දා විසින් නැසවි සෙවිනේ නොකල යුතු අන්ත දෙකක් තියෙනවා. කාමේසු කාමසු කල්ලිකාණ යෝගෝ අත්තකිලමතාණ යෝගෝ. ඒ නිසා මේ වේදනාව සම්බන්ධයෙන් සුඛ වේදනා සහ දුක්ඛ වේදනා දෙක අභිරමණය කරන්න එපා. ඒ දෙකේ තමයි සංසාර ගමන තියෙන්නේ. ඒක නැතුව වේදනා මරණව නෙවෙයි ඒ දෙක වෙනුවට දරුවචන් වහන්සේ අදුක්කම සුඛ වේදනාව කියලා වෙනමම මූල ධර්මයක් ගෙනලා තියලා ඒක සාමාන්‍ය මිනිසුගේ විවහාර භාෂාවේ තියෙන එකක් නෙවෙයි යෝගාවචර අදුක්කම සුඛය කියන එක පෙන්නලා ඒක තියෙන්නේත් ඔය විසිකරන්න හදන එපයි කියන අප දුක් වේදනා දෙක මැද බව කියලා මේ සැප දුක් දෙක අභිරමණය කරන්නේ නැතුව අභිනන්දනය කරන්නේ නැතුව අජෝතනය කරන්නේ නැතුව මේ අදුක්කම සුඛය පොඩ්ඩක් නොදන්න මේ ශේස්ත්‍රය පොඩ්ඩක් ඉස්මතු කරගත්තොත් අදුක්කම සුඛ වේදනා ඇති කරන ස්පර්ශය බැලුවොත් ඒ ස්පර්ශයත් ස්පර්ශයක් නෙවෙයි වගේ. සැප දුක් දෙක ඇති කරන ස්පර්ශය තමයි ස්පර්ශෝ ස්පර්ශ කරන්නේ. අදුක්කම සුඛ වේදනාව සඳහා යම් ස්පර්ශයක් යොමු වෙනවා නම් ඒ ස්පර්ශය ස්පර්ශ නොකරන ස්පර්ශයක්. හැබැයි ස්පර්ශ කියන නම යාර තමයි කියන්නේ වෙන්නේ. අන්න එතෙන්ද සර්වචන් වහන්සේ කීප පොලකම පෙන්නලා දෙනවා ස්පර්ශ නිරෝධය කියන කාරණාවක්. ඒ කියන්නේ ස්පර්ශය මරනවා කියන එක නෙවෙයි ස්පර්ශයේ විස මරනවා. ස්පර්ශයේ තියෙන නපුර කපනවා. නපුර කපලා හරියට මේ බාගෙට මරපු මී පැටියා බැලලි පැටවුන්න දෙන්න ගෙනල්ලා මී පැටියා මී බාගෙට මරලා ගෙනත් දෙනවා පැටවුන්න සෙල්ලම් කරන්න. ඌ හැබැයි මරලම දෙන්නෙත් නෑ. ඒ වගේ මේ පස්සේ විස මරන්න පුළුවන් ගතියක් තියෙනවා. භාගෙට මරනවා කියලා කියන්නේ. භාගෙට මරන්න පුළුවන් ගතියක් තියෙනවා. ඉතින් මට හිතුණා අපි ධර්ම සාකච්ඡාවේදීත් එතින්ද පොඩ්ඩක් පාර කපාගත්ත නිසා බර වැඩි කියලා චෝදනාවක් නම් එන්න තියෙනවා. නමුත් අපි පොඩ්ඩක් මේක අවුස්සලා බලමු. එහෙනම් මේක පතුරු ගහලා බලමු. මේක විසිතු කරලා බලමු කියලා. ඒක නිසා බලාපොරොත්තු වෙනා මුල් විනාඩි සල්පයේ අපි මේ වේදනාව පැත්තෙන් ගන්න හදන ඉඩපාඩු මොකද්ද කියලා කියන්නේ. සාමාන්‍ය පෘථග්ජනයා වේදනාව හඳුනන්නේ විශේෂ පන්ද දෙකයි. විවිධනාට ඉස්සලා සුඛය දැම්මොත් සුඛ වේදනා කියනවා. වේදනාට ඉස්සලා දුක දැම්මොත් දුක්ඛ වේදනා කියලා කියනවා. ඉතින් අපි මේ දෙක සාමාන්‍ය දැනුමට එනවා. නමුත් මේ දැනුම සම්බන්ධයෙන් අපිට තියෙන පොඩි අන්තභාග ස්වරූපයක් තියෙනවා. අපි සැපට විතරයි කැමති. දුකට අකමැති ගතියක් නිසා අපි ඒකාන්තයෙන්ම එකත් පොට්ට හරකේ තනකොළ කකා යනවා වගේ සැප පැත්තටමයි අදින්නේ. දුක පැත්ත දන්නේ දැනගන්න වීම දුකක් විදියට සලකලා මේ පැත්ත අපි කර වෙලා තියෙනවා. අන්තභාගය නිසා අපි ඒක තනව කරකැවෙනවා. ධර්ම පැත්තේ තමයි යන්නේ. ඉතින් මේකත් අපි තේරුම් ගන්න ඕනේ. ඉතින් මේ වගේ පිරිසක් බැලුවොත් ඒ තරම්ම සැපපැත්තේ වලන පිටක් නෙවෙයි. අනිත් එක දැන් භාවනා කරන්න ගියාම දුක් වේදනාවට ටික ටික පුරුදු වෙනවා. මේ දුක හරහා අපිට මේ දුක්ඛ සත්‍ය අවබෝධ කරන්න කියලා වෙනද තරම්ම පැංගිරි විසි වෙන්නේ නැතුව වෙනද තරම්ම නොදකින්න පතන් කියන්නේ නැතුව මේ දුක විඳින්න නිසා අපි මේ පිරිසකකින් බලාපොරොත්තු වෙනවා සැප දන්නවා හැබැයි සැප පිටිපස්සේ ඒ තරම්ම අන්තමාදීව සුඛෝපභෝගී වෙන්නේ පරිභෝගිකත්වේ දරා යන්නේ දුක දන්න ওই තරම්ම දුකත් එක්ක වෛර නැහැ. පැමිණි දුක් පැනිරහයි කියලා මේකට පොඩි ඉඩපාඩුවක් දෙන්න හදනවා. ඉතින් මේ විදිහට දන්න යෝගාවචරයට කිව්වොත් පරියන්කේදී හෝ ධක්මනේදී හෝ එදිනෙදා එනේ එන සැප වේදනාවක් සැප වේදනාවක් කියලා මෙනෙහි කරන්න දුක් වේදනාවක් ආව දුක කියලා දුක් වේදනාවක් කියලා මෙනෙහි කරන්න එහෙම නැත්නම් සැප දුක කියන එක මෙනෙහි කරන්න කියලා ගත්තොත් ඒ යෝගාවචරය මේ කියන්නේ වේදනාන පසනාවනේ මේ අලුතෙන් අඳුරලා දෙන එක නෙවෙයි. කායන ප්‍රසනාදිගේ ගිහිලා විනාඩි 15 20 යනකොට කවුරුත් ඉන්නව තම තමයි. ඒ දුක් වේදනා දුක් වශයෙන් මෙනෙහි කරන්න, සැප වේදනා සැප වශයෙන් මෙනෙහි කරන්න. ඒතර යෝගාචර නොබෝ වේලාකේ වැටෙහිවි. තුංග මානසික තත්ත්ව තියෙනවා, විඥාන ස්රෝත තියෙනවා, විඥාන ගතියක් තියෙනවා. සැපත් නැති දුකක් නැති. ඉතින් මෙතෙන් දෙනකොට යෝගාචරය අන්දමන්ද වෙනවා. මේක තමයි ගම්මැලිකම කියලා අපි කියන්නේ. මේක තමයි අපි නීරසයි කියන්නේ, නිදිමතයි කියන්නේ, පස්ස ගන්නවයි කියන්නේ, එපා වෙනවයි කියන්නේ. මොකද අර නාමකරණේ අපි දන්න නාමකරණේ හැටියට මේ සැප වේදනා කියන්නත් බෑ. ඒකේ දුක් වේදනා කියන්නත් බෑ. ඉතින් මේකට පුදුම බයක් තියෙනවා. මේ සැප දුක් දෙක නැති වේදනාවට පුදුම බයක් තියෙනවා. එයා දන්නෙත් නැහැ. මේක සාමාන්‍ය පෞරුෂත්වයක තියෙන බීතිකාවක්. අඳුරට බයයි. අතරම වෙන තැනට බයයි. ඒක නිසා අපි එහා කෙලවරයි මෙහා කෙලවරයි දැක්කට මේ මැද දකින්නේ ඉතින් ඒක චුල්ලපේතල සූත්‍රය තාම ලස්සනට ධම්මදින තෙරිනාංශේ උත්තර දෙන්නේ ඇත්තටම විචාකෝපාසෝතුමාගේ ප්‍රශ්න නිසා බොහොම ලස්සන ක්‍රමයකට මේක මතු කරලා දෙන්නේ. මම දන්නවා මේ පිටිස මේක දාන්න බා. නමුත් අපි මේක ධර්ම ගෞරවයෙන් මතු කරගනිමු. විසාක උපාසකතුමා අහනවා ධම්මදින්න රහත් මෙහෙණින් ආංශයෙන් මේ සැප වේදනාවක තියෙන සැප දුක් දෙක මොකද්ද කියලා. එතකොට ඒ ධම්මදින්න තෙරිනාස්ගේ උත්තරය තමයි සැප වේදනාව එනකොට සහ පවතිනකොට සැපයි යනකොට දුකයි. නමුත් ඒ බව අපට වැටහෙන්නේ සැප වේදනාව කෙරෙහි තියෙන රාගානුසය නිසා. අපි ඒක සාකල්ලියම බාර ගන්න කැමති බොහොම මනාවෙන් බාර ගන්න නිසා. අනුසේ ධර්ම වලින් ඈ වෙලා තියෙන නිසා එනතම් ප්‍රමාදයට ලක් වී තියෙන නිසා සැප වේදනාව එනකොට පවතිනකොට තියෙන සැප විතරක් නෙවෙයි අපි කියන යනකොට සැපයි කියලා වගේ තමයි අපි පාරණම් තියෙන්නේ. නමුත් තර්කයට ඕන කෙනෙකුට තේරෙනවා පිය විප්පයෝගයේ දුකක්. පැමිණි දුක, පැමිණි සැප තියෙනකොට ආලිංගනය කරනකොට සැපයි, යනකොට දුකයි. යම් තාක් සැප වෙනවා යන දුකයි. ඉතින් ඒක අපිට ඉතින් බාරගමු අපි භවනා නොකර චින්තාමය වශයෙන් ඒක අන්වේඥානයක් වශයෙන් ණය විපස්සනාට අල්ලන්න පුළුවන්. නැත්නම් අල්ලන්න කියලා ඉල්ලීමක් කරන්න පුළුවන්. ඊට පස්සේ දුක් වේදනාව ගැන අහනවා ආර්ය වෙන දුක් වේදනාවේ සැප දුක් දෙක මොකක්ද කියලා. එතකොට කියනවා දුක් වේදනාව එනකොට සහ ඒක ඇවිල්ලා දුක් දෙනකොට දුකයි. හැබැයි යනකොට සැපයි. හැබැයි අපි කවදාහකවත් දුක් වේදනාව කර පිටිපස්සේ සැපක් තියෙන බව දන්නේ නැහැ. මොකද දුක් වේදනාව දිහා බලන්නෙම පටිගේ නොදකින් ඔබදන් සංඥාවේ. ඒක නිසා ඒක ඉතුරු කරලා යන සැප දැක ගන්න අපට බෑ. අපි මෝහ වෙලා ඉන්නේ. මෝහයට මත් වෙලා ඉන්නේ. ඉතින් ඒක නිසා යම් කිසි කෙනෙකුට සැප වේදනාක මුලැමැදාක බලන්න පුළුවන් නම් දුක් වේදනාක මුලැමැදාක බලන්න පුළුවන් නම් පූර්ව නිගමන වලින් තොරව ප්‍රතික්‍රියාවකින් තොරව මේකේ එකක දෙකම තියෙනවා. සැප වේදනාවේ සැප දුක දෙක දෙකම තියෙනවා දුක් වේදනාවේ සැප දුක දෙක දෙකම තියෙනවා නමුත් මේ මුළු ශිෂ්ටාචාරෙම මානව ශිෂ්ටාචාරෙම සැප පිටිපස්ස යන ගමනක තියෙනවා අපි අපේ දරුවන්ට සැප දෙන්න හදන්නේ දන්න අයට නොදන්නාට සැප දෙන්න හදන්නේ නමුත් මේ ටික වෙන් කරන්න බැරි දෙයක් සතේ කාසියක එක පැත්තක රජිනි ගොළුව තියෙනවා අනිත් පැත්තේ පොල් ගහ තියෙනවා ඉතින් අපි කිව්වොත් මේ රජිනි ගොළුව විතරක් දෙන්න කියලා පොල් ගහන ඇති ගතේ ගතියක් ගන්න බෑ ඉතින් අපි රජිනි කුඩුව සුවත්ත දුන්නට යටපැත්තේ පොල් ගහ තමයි තියෙන්නේ මේක දන්නේ නැතුව නෙමේ උදේ ඉඳලා හැන්ද වෙනකන් මේ රැප දුක නිති පෙරලේ දුක රියල සංකල්පයස ලෝකේ මේක දන්නේ නැතුව මේ සැප පිටිපස්සේ එවන සමාජයක එළවන සමාජයක අනුකම්පාවෙන් තමයි මෛත්‍රියෙන් තමයි දෙමාපියෝ දරුවන්ට සැප කැමති වෙන්නේ. ඔය කොච්චර දෙමාපියෝ ඔලොමොට්ටලද කියලා බලන්නකො මේක බලනකොට. මේ සැප දෙන්න හදන එක මේ සතිය කාසි එක පැත්තක් විතරක් දෙන්න හදන එක. ඉතින් ඊට වැඩිය භයානක දේ මේ දරුවෝ එක කණ එක එතනත් පොඩි thrill එකක් තියෙනවා. දුන්නටම කනවනේ. ඒකෙල්ල මාතා පිතු උපට්ඨාන කියලා දෙම් අම්මර තාත්තත් වඳිනවනේ. දස මාසේ උරේ ගත්තා පෝෂේ ශුද්ධි කාරණා කියලා. දැන් පෝෂණය කරනවා ඊට පස්සේ මේ ටික. ඉතින් ඒක දෙංගියක් වගේ බුදුරජාණන් වහන්සේ කියලා තියෙනවා. කාට හරි අම්මට අත්ත මරන්න බැරි නම් නිවන් දකින්න බෑ කියලා. කියලා එතකොට. කිලිම බුදුජානකසේ කියනවා අම්මට අත්ත මරන්න බැරි කියලා නිවන් දකින්න බෑ. අම්මා කියන්නේ තෘෂ්ණාව තාත්තා කියන්නේ අවිද්‍යාව. ඒක නිසා මේ අපිට සැප දෙන්නම් කියලා කවුරු හරි දඟලනවා නම් උන් දැත්තටම අහිංසක වෙන්න පුළුවන් හැබැයි අම්මු මුට්ටේ. තකතිරෙක්. මෝඩෙක්. අවිද්‍යාවක්. ඒ නිසා බුදුජානන් වහන්සේ අපට දුක නැති කරලා දෙන්නම් කියනවා මිසක් දෙඤ්ඤන් තැප නැහැ. ඒක තමයි මොකද එනකොට අප්සෙට් මේ යනකොට ගෙනියන්න දෙයක් හම්බෙන්නේ නැති. අර තියෙන ටිකත් තියෙන ටිකත් ගෙවිලා වස්සත් තිබිලා වස්සත් තැම්බිලා යනවා මිසක් දැන් පසපච්ච වේදනා කියන එක නම් හොඳටම තේරෙනවා දැන්. බණ ඉවරෙන් ඉස්සෙල්ලා ඒක තේරෙනවා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ගෙනියන්න දෙයක් නැහැ මේ ගෙනාපු දුකත් ඉවර වෙලා යන්නේ. ඉතින් ආගම කියන්නේ අපිට නෑ සැප දෙඤ්ඤම් කියලා. ආගම අපිට පෙන්නලා තියෙන්නේ බුදු ජානන්සේ සැප දෙන්න හදනවා කියලා. බුදු ජානන්සේකේ එහෙම එකක් නෑ දුක නැති කිරීමක් තියෙනවා. ඉතින් ඒක නිසා මේ සැපේ තියෙන දුක දුකේ තියෙන සැපත් බලන අසුලුව භාවනාවට කියනවා වේදනානුපස්සනාව කියලා. ඉතින් මේ දෙක බලනකොට දැන් මේ අනවශ්‍ය ප්‍රශ්නයක් අහනවා උපාසකතුමා. අහරයාවෙනි අදුක්කම සුඛ වේදනාවේ සැප දුක දෙක මොකක්ද කියලා. ඉතින් අපිට ඇත්තටම අඳුනලා දෙන්න ඕනේ මාතෘකාව. සැපේ ඉතල දුකට යනකොට අදුක්කම සුඛේ හරහා යන්නේ. දුකේ ඉතල සැපට යනකොට අදුක්කම සුඛේ හරහා යන්නේ. සැපත් නැති දුකත් නැති නොදුක් නොසුව කියලා කියනවා. මේ දෙකට සමහරට බුදුජානන් වහන්සේ මනාපමනාව කියන නම් දෙකම දානවා. මනාප වේදනා, අමනාප වේදනා, මනාපමනාප වේදනාව කියලා. සැප දුක් දෙක තියෙන දෙකම තියෙන එක. මෙන්න මේක තමයි අපි මෙතෙක් කල සංසාරේ යටිපහුව කරපු එක. දැන් මේ උපාසක අහනවා මේක පිළිබඳව සැප දුක් කර කතාව කියලා දෙන එක. එතකොට මේ ධම්මදින තෙරිණාසිකේ තියෙන මේ සූක්ෂම ඥානය එහෙම නැත්නම් ඒක මේක බුදු ඥානසිකේ අල්ලාගෙන තියෙන මේ කාරණාව හරියට කිරි ගහට මෝල් ගහින් යනවා වගේ ආර්යාවෙනි සැප දුක් අදුක්කම සුඛ වේදනාව දන්නවනම් සැපයි නොදන්නවනම් දුකයි. අපි මේක සංසාරේ කවදාකවත් මේක දැකලා නැහැ. දැනගන්න ඕන උනේත් නැහැ. දැනගත්තත් කම්මැලිකම කියලා කිව්වේ. දැනගත්තත් නීරසකම කියලා කිව්වේ. දැනගත්තත් ඒකාකාරීකම කියලා කිව්වේ. දැනගත්තත් බය කියලා කිව්වේ. දැනගත්තත් සැකේ කියලා කිව්වේ. දැන් බුදුරජාණන් වහන්සේ අපිට දෙන්නේ පුංචි දෙයක්. මේ අදුක්කම සුඛ වේදනාවට ප්‍රමෝදේ කියාපං ප්‍රීතිය කියාපං සති සම්පජඤ්ඤේ කියාපං පස්සද්ධිය කියාපං සුඛේ කියාපං හරියටම බලන්න සැප වේදනාවට නම් කරලා මේ බෑග් එකට දාන්න. දුක් වේදනාවට මේ බෑග් එකට දාන්න. එතකොට සැපට දුකට දාන්න බැරි කොටහක් ඉතුරු වෙනවනේ. ඒක දාන්න මැද මල්ලට ඒකේ ගහලා තියන බෝඩ් එක මේක අදුක්කම සුඛ වේදනාව නැත්නම් මනාපමනාප කියලා ගහන්න පුළුවන්. නොදුක් නොසුව කියන්න පුළුවන් නැත්නම් වේදනා උපේක්ඛාව කියන්න පුළුවන් අන්තිවර බලන මේක තමයි ගොඩක්ම දවස පුරා තියෙන්නේ මේක භාවනා කරන අයට විතර නෙවෙයි කායග ළඟ තියෙන්නේ මේක නමුත් මේකට අප්පිරිය කරනවා නම් කම්මැලි කියලා නීරසයි කියලා ඒකාකාරී කියලා අපි කවදාත් අස්සන නෙලන්නෙත් නැහැ නෙලපු අස්සන්නට මේ ලේබල් එක දෙන්න දන්නෙත් නැහැ නිසා භාවනා කරන කෙනා කවදා හෝ භාවනාවේදී හම්බෙන මේ අදුක්කම සුඛය තමයි අපිට මේ කම්මැලිකම කියන්නේ නීරසකම කියන්නේ නැත්තම් නිබ්බිදාව කියන වචනේ පාවිච්චි කරන සමාහලාවට මේක ද්වේෂ මූලයෙන් නැතුව ප්‍රඥා මූලයෙන් බැලුවා නම් මෙයාට තේරෙන අපි ගෙදර හිටියත් ඉඳගෙන හිටියත් ඇවිදිමින් හිටියත් භාවනා දැනගත්තත් නැතත් වැඩි වෙලාවක් ඉන්නේ මේකේ. හිතන් කවදාවත් දන්නේ නැති නිසා අපිට ඒකේ ලැබෙන සැප ගන්න බෑ. අපි හිතනවා භාවනා කරලා සැප ගන්න කියලා. නෑ භාවනා කරලා අපි චින්තාමය වශයෙන් මේ තුන බෙදා ගන්නවා. අදුක්කම සුඛ වේදනා, දුක් වේදනා, දුක් වේදනා, සුඛ වේදනා. යම් වෙලාවක යෝගාවචරය අපි හිතමු භාවනාවේදී හම්බෙන අදුක්කම සුඛ වේදනාට නොදකින් නොපතන් නොදෝමකින් කියන द्वේෂය වෙනුවට ඒක භාවනා ප්‍රතිඵලයක් කියලා හිතාගත්ත දවසේ මේක කෙලෙස් හරුදනක් කියලා හිතාගත්ත දවස ආවොත් එයා භාවනාට යන්නෙම මේ නීරසකම ඒකට පාවට දාගෙනම තමයි. ඒක අපේක්ෂාවෙන් යන්නේ. නීරසකම එනකොටම දන්නවා වෙනදනම් මම මේ කම්මැලිකම නීරසකම කිව්වට මම දැන් මේකට ප්‍රමෝදය කියන දා හිතා ගන්නවා. මේක ඇත්තටම නීරය තමයි. අපිට ප්‍රමෝදය කියන ආධ්‍යාත්මික ආර්ය විවහාර වචන. එහෙම නැත්නම් මේකට හුදේකලාව කියනයි නීරසකම එනකොට බලන්න මොනම විදියකින්වත් අපි සම්බන්ධ වෙලා නැහැ මොකේටවත්. සම්බන්ධ නැතිකම තමයි නීරසකම. මේකට ලස්සන මේ හුදේකලාව කියන වචනේ හේතු කරන්න පුළුවන්. මේකට විස්රාමයේ කියන වචනේ හේතු කරන්න පුළුවන්. මේ බව දක්නාසුලුව බැලුවොත් භාවනාවේදී අපට හම්බ වෙන මේ අදුක්කම සුඛ වේදනාව බුදු කෙනෙක්ගෙන් බණ අහලා කායනුපස්සනාව කියන භාවනාව කරලා සතිය කියන කඳුනගෙන එනේන වේදනාව නම් කිරීමේ දක්ෂකම ඇතුව වැඩි වශයෙන් බහුල වශයෙන් හම්බෙන වේදනාව හුවෙන මේ අදුක්කම සුඛයට බව දැනගෙන මෙතෙක් අපි වහපීයක් නැතුව එනකොට මේකට ප්‍රතික්ෂේප කළා. නීරසයි කියලා කිව්වා. ද්වේෂ කරා. මෙන්න මේකට සාදර වෙච්ච ගමන් ඒ යෝගාවචරයට විශාල අත්වාසියක් ලැබෙනවා. එයා දන්නවා මේකට සාතර වෙන්න බැරි. මේ සැපට තියෙන අත්නෝමතික කැමැත්ත නිසා කියලා. සැපට තියෙන අසීමිත කැමැත්ත නිසා ඒ නිසා අපි සැප අයින් කරන්න එපා. මොකද ඒකට සාපේක්ෂව මේක ඉන්නේ. දුක ප්‍රතික්ෂේප කරන්නත් එපා. ඒ දෙකට සාපේක්ෂව මේක අල්ලගත්තොත් පේනවා ස්පර්ශයකින් වේදනා තුනක් එන්න පුළුවන්. මේ තුනේ මේ අදුක්කම සුඛය තමයි තියෙන්නේ. මදමාවත නැත්නම් ආර්ය අෂ්ටාංග මාර්ගය. ඒක ਸਰවඥාන්සේ කෙලින්ම සඳහන් කරලා තියෙනවා මජ්ජේ සූත්‍රයේදී මහණෙනි කාමසුකල්ලි කාණ යෝගේ ඒකාන්තයක් අත්ති කිලමතාන යෝගේ ඒකාන්තය මැද අදුක්කම සුඛ වේදනාව එතන තමයි මැද මාවත. ඉතින් අපි මෙතෙක් කල් ගිය ගමනේ අපි කොච්චරක් එක මගහරලා ගිහලා තියෙනවද බලන්න. උදාහරණයක් වශයෙන් කියනවා නම් සක්මන් කරනවා නමුත් මේ මිනිස්සයා පොළොව පා ගන්න සපත්තු දෙට පුදාගෙන සක්මන් කරනවා නම් එයාට කවදාකවත් මේ සක්මනේ ලැබෙන ස්වභාවික ගතිය ලැබෙන්නේ නැහැ නේ. එයා හිතනවා නම් මේ සපත්තු දෙක දාගන්නේ වඩි වාසියක් කියලා. ඉතින් ඕකට තකතිරුකම කියන්න තේන්න මොකක් කියන්නේ? මෝඩකම කියන්න තු මොනවා කියන්නේ? මේ පොළොමහි කාන්තාවත් එක්ක කකුල හැප්පෙන වෙලාවේ විතරයි අපි ළඟ තියෙන ආතතිය පොඩ්ඩක් අයින් වෙන්නේ. දැන් අපි පොඩි එකෙක් ඉස්කෝලේ යනකොට දාලා දෙන සෙපත්තු දෙක අම්මට අපටත් උස්සන්න බැරි සයිස්නේ. ඉදා ඉඳලම මහ පොළොවෙන් අයින් කරලා නැතිනේ. ඉතින් උන් ගෙදරාවත් එහෙමයි. මේ රටවල් වල නම් ඉතින් කහලා කන්නේ මොකද ඒක පොළොව පා ගන්න බෑ. මේවා ඉතින් නිරක්ෂයෙන් ඈත වෙච්ච රටවල්නේ. සීතලයි. නමුත් ත්‍රිුණත් පා ගන්න නැහැ. ඒ වගේ තමයි මේ අදුක්කම සුඛ වේදනාව පා ගන්න නැතුව අපි උඩින් උඩින් අඩිය තිනවා සුඛ වේදනාව. දුක් වේදනාව මඟහරිනවා. ඉතින් කවදාද අදුක්කම සුඛ වේදනාව හම්බෙලා අර්ත් තුනොත් discharge වුණොත් උගා ටෙන්ෂන් එක අඩුයි. ස්වභාවික ජීවිතේ. ඉතින් ඒක කියන්න බුදු කෙනෙක් ඉන්න ඕන. ආවත් කවුරක්වත් හිතන්නේ මේ මහ පොළොත් එක්ක සම්බන්ධ වීමෙන් එතන මේ වේදනාවලම ස්පර්ශය ලැබෙන වේදනාවල එකක් තියෙනවා. ඒක charge වෙලා නැහැ. සැපට දුකට charge වෙලා නැහැ, discharge වෙලා තියෙන හැබැයි නීරසයි. කම්මැලි. ඒ නිසා පඬිස කන්නේතෝ මේකට හිත පුරුදු කරොත් ප්‍රමෝදයක් කරගත්තොත් භාවනාවේ ප්‍රතිඵලයක් කරගත්තොත් කෙලස් තරුතනක් කරගත්තොත් ඒකට බුදුරජාණන් වහන්සේ කියන මේ ප්‍රමෝදයක් වශයෙන් මේක බලපං කියන්නේ මොනතරම් ආරි විවහාරකින්ද ඒක අපිට දරා ගන්න බෑ මේ තප දුක් දෙන දෙයක් කොහොමද ප්‍රමෝදයක් කියන්නේ ප්‍රමෝදයක් කියන්නේ මේක දුකයි කියලා වෙන එකක් අල්ලපු ගමන් සැප හෝ දුක කබලෙන් ලිපට වැටෙනවා ඒ නිසා මේක තියාගන්න මෙන්න මේ විදිහට යනකොට මේ ස්පර්ශය දෙන්නා වූ මේ අදුක්කම සුඛ වේදනාව මග අරගෙන අපි ගිය ගමනක් කවදා හෝ ඒක එනකොට දැනගන්නවා කියන අදහස ගමනක් ගියොත් අර ඒ වෙලාවේ තියෙන ස්පර්ශෝ ස්පර්ශ කරන්නේ නැතුව වගේ තේරෙයි. තැපටත් දුකටත් නැති වෙලාවක අපිට දැනෙන ස්පර්ශෝ මෙසෙක් කළ ස්පර්ශ කළ නැහැ. ඒව ඒවට කියන්නේ අපි මන්ට මොනවා වුණාද දන්නේ නින්ද ගියා වගේ. නින්ද ගියා දන්නෙත් නැහැ. ගැස්සිලා බලනකොට ඔන්න වේසපකට හරි දුකට ඇවිල්ලා. ඒ මොකද මේ වෙලාවේදී මතුවලා තියෙන ස්පර්ශය අපිට මතක සටහන් වලට යන්න තරම් ඒකේ ඕජාව නැහැ. ඒකේ කෙලෙස් නැහැ. ඒ නිසා අපේ ඉතිහාසයේ කිසිම තැනක අපේ මතක සටහන් වල කිසිම තැනක අදුක්කම සුඛ වේදනාවක් හෝ ඒ අදුක්කම සුඛ වේදනාව දීම සඳහා දීප ස්පර්ශය ස්පර්ශ කරලා නැහැ. බුදුජානන් වහන්සේ කියනවා ගාමේ අරඤ්ඤේ සුඛ දුක්ඛ පුට්ඨෝ නේවත්තනා නොච බරන්දහේය පුසන්ති පස්සා උපදින් පටිච්ච නිරූපදින් කියන පුසෙය්‍යු පස්සා සර්වචනාංශයතුළු පිරිස පින්නපාත යනකොට ඊයත්තන්ට නිතර හොඳ රසමසවුළු පින්නපාත ලැබෙනවා චීවර පින්නපාත තේනහසන් ලැබෙනවා අන්නේ තීර්ථකයන්ට ලැබෙන්නේ නැහැ ඉතර ඒගොල්ලන්ට තමයි ලැබුණේ ඊට පස්සේ ඒගොල්ල වන්දි බට්ටෙන් සල්ලි දීලා යන යන සංඝයාට පණින්න පටන් ගත්තා. බුදුජාණන් වහන්සේටත් එක්ක. විවිධාකාර නාසු පරිසවචනින් බයිනෝ. ඉතින් ආනන්ද හඳුරන්න කාලා ඉන්න බෑ. ආනන්දවර මොනවක්වත් කියන්නේ නෑ බුදුහාමුදුරු කාට කියලා කිව්වා අවසරයි ස්වාමීන් වහන්සේ අපි වෙන තැනකට කට්ටිය යන්න කියලා. කුඩාරම ගලවන කියලා වෙන තැනකට හරුම් කියලා. ඉතින් බුදුන්සේ කිව්වා නෑ ඕනේ නෑ කියලා. ආනන්දවර දෙවෙනි සැරයක් කිව්වා. ආනන්ද බුදුන්සේ ප්‍රතික්ෂේප කළා. තුන්වෙනි සැරයටත් කිව්වා. ආනන්ද මොකද ඒ කියලා. අනේ ස්වාමීන් වහන්සේ මම කිව්වේ නැත්තේ මේකයි වෙන්න පාත යනකොට හරියට බයිනවා. ඒකට යෙදිලා මිනිස්සු බයිනවා. ඉතින් ඒ නිසා දාන දෙන අයටත් ලැජ්ජයි අපටත් ලැජ්ජා ඔබ වහන්සේටත් බයිනවා. ඒකයි අපි කියන්නේ අපි වෙන දැනකට යන්නේ. ඒකට බුදුහාමුදුරු කියන ආනන්ද එතෙන් ගියාට පස්සේ එතෙන්දිත් බැන්නා. මොකද කරන්නේ? එහෙම නෙමෙයි. ඔය දවස් හතක් තියෙන්නේ. ඔය දවස් හත ඉන්නකෝ බුදුහන්සේ විනිශ්චය කරන්නේ නැතුව ආනන්ද ආමුදුවන්ට නෙවෙයි මේ ගාතාව කියන්නේ. බුදුහන්සේ උදාන ගාතාවක් විදිහට කියන්නේ. ගාමේ අරඤ්ඤේ මම ගමක හිටියත් අරඤ්ඤේ හිටියත් සුඛ දුක්ඛ පුට්ඨෝ මට සැප ස්පර්ශ ලබනවා දුක ස්පර්ශ ලබනවා ගාමේ අරඤ්ඤේ සුඛ දුක්ඛ පුට්ඨෝ නේව අත්තනා නොච පරන්දහෙය මේ සැප හෝ දුක දුන්නේ මමය කියලා ගණ්ඩත් එපා එහෙම නැත්නම් ඒ වන්දි බට්ටයන් ලව්වා මට දුකක් ආවයි කියලා ගන්නත් එපා. Taman හෝ අනුන්ට හේතු කරන්න යන්න එපා. ස්පර්ශෝ ස්පර්ශ කරන උඹේ ආසාවල් වල හැටියට තමයි. කුසන්ති භාෂා උපදින් පටිච්ච. ඔබ මේ භව සම්පatti ප්‍රාර්ථනා කරගෙන, තණ්හා ප්‍රාර්ථනා කරගෙන, මාන ප්‍රාර්ථනා කරගෙන, දික්ඛ ප්‍රාර්ථනා කරගෙන යනවනම් ස්පර්ශෝ ස්පර්ශ කරනවා නිරූපදී එහෙම තණ්හාමාන දික්ක නැති කෙනාට ගාලල්ල එච්චරයි. බණිනවා තමයි. මේ කණෙන් ඇහෙනවා මේ කණෙන් යනවා. එයාට ගාලල්ලා. මොකද එයාට වඩන්න තෘෂ්ණාවක් නැහැ. එයාට මේ මාන්නක්කාරකමක් හිතේ නැහැ. එයාට මේ මම බැනුම් අහනවා කියලා එකක් නෑ. මම බැනුම් අහනවා කියලා බැනුම් ඇහෙන්නේ කෙනෙක් අහන බැනුම් මට ඇහෙනවා කියලා ගත්තොත් විතරයි. එතන බයින කෙනෙකුත් නෑ මෙතන බයින අහන කෙනෙකුත් නෑ කියන එක තමයි උපදි විවේකයේ කියලා කියන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ කියනවා එහෙම බනින කෙනෙක් හෝ අහන කෙනෙක් ඉන්නවා නම් බනින් බැනීමක් තියෙනවා. මට එහෙම කෙනෙක් පේන්නේ නැහැ මගේ වදින්නෙත් නැහැ. ඒ නිසා නිරූපදින් කියන පුසෙයෝ පසක්. ඒ නිරූපදි කිනාට ඒ බැනීමෙන් උපදින්නේ සැපක්වත් දුකක්වත් නෙවෙයි අදුක්කම සුඛ සද්දයක් වෙනවා. ඇහෙනවා නිකන් හරියට බුරුමි ගියාම මට බුරුම සාංශ බුරුම් භාෂාවෙන් බයිනවා. ගහලල්ල යවල දැනි මම පුරව දන්නවා කිය. මම දන්නා වගේ අහගෙන ඉන්නවා. අන්තිමට ගෙන තේරුන්නේ නැහැ. ඉතින් සායර උලන් එහෙම බක් ගාලා බහැලා. ඒ දවසක් අපේ ලංකාවේ කට්ටියක් ආවා මේ වගේ වෙලාවක. මම ඒකට හැතැම් 40ක් ඈත ඉඳලා මම ලිමක් කරලා තිබුණා. මම ඉන්නේ අවල් වෙලාට පස්සේ ඉන්නේ කියලා. ඒගොල්ලෝ ඉන්නේ තුනේ නේවාසිකෝ නතර වෙන්නේ එතන. අපේ මූලස්ථානේ. ඉතින් මම ලංකාවේ මිනිස්සු මට කියලා තිබ්බා. මම ආවට පස්සේ මේ කට්ටිය ආවා. එනකොට මේ ඔක්කොම ස්ථාන කට්ටිය වන්දනාවට ගිහිල්ලා සීනාසන පනවන්න කවුරක්වත් ඇත්තේ නැහැ. අර කට්ටිය අපේ වාදකම්මල ආවා. ඒ සායරොත් යන ගමන් ඇවිල්ලා මේ සායරේ දෘෂ්ටියක් හයියති දුනා. ඇවිල්ලා කතා කළා දැන් මට බනිනවා බයිනවා බයිනවා බයිනවා මේ හයිර බහගෙන යන වෙලාව අමුත්ත කවුද යකෝ ගෙන්නන්නේ. මේලාට ආපම කොච්චර කරදරද කියලා දිග්ගටම බයිනවා. ඉතින් මමත් කනගාටු වෙන අරහෙට දුනා මෙහෙට දුනා. ඊට පස්සේ මං අන්තිමට ගියා තේරෙන්නේ නැහැ කියලා. දැන් ඊට පස්සේ තේරෙනවා ධායරට දැන් අරමස් අලියන් දිහාට හරක් කියලා. මේ බැනපගෙන් තේරෙන්නේ නැහැ. ඉතින් ධායරට බණින්න ගියාම අමු බුරුමෙන්නේ බණින්නේ මන් දන්නේ වචන තුන හතරයි මේ ඩික්ෂනරි එකේ තියෙන එක විතරයි මට තේරෙන්නේ නැහැ. පුසන්ති භාෂා උපදින් පිටෙච්ච නිරූපදින් කියන පුතේ භාෂා ඕන කෙනෙක් බැන පුදාවයි. කාලල්ල කාලල්ල ඉතින් මේක භාවනා ටෙක්නික්යක් කියලා. එහෙම නැත්නම් මේක මේ ආධ්‍යාත්ම ගමනට ටෙක්නික්යක් කියලා. කිසිම කෙනෙක් පිළිගන්නේ නැහැ ඒකට කියන්නේ බැන්නොත් බනින්න ඕනේ. ගැහුවොත් ගහන්න ඕනේ. ඒකනේ අපිට අපිට කියලා දීලා තියෙන දේ සර්පය වගේනේ. ඒ නිසා ස්පර්ශ ස්පර්ශ නොකරන තැනට අපි මේක හදාගන්න නම් එදිනදා ජීවිතයේ අධික සුඛෝපභෝගී කරන කෙනාට මේක අමාරුයි. මේ සංගතයක් විතරයි කරන්නේ. එයා තේරුම් ගන්න ඕනේ සුඛෝභෝගී කියන අනිවාර්යයෙන්ම මේ පෘථිවිය රත් වෙන්න උදව් කරනවා පරිසර දූෂණයට උදව් කරනවා චිත්ත දූෂණයට උදව් කරනවා උන්දට මේ ලෝකෙදී අපායට ගියා සැනසුමක් නැහැ. නිසා ප්‍රයෝජනෙන් සලකලා පාවිච්චි කරන්න පාවිච්චි කරන දෙයක්. මොකද ප්‍රයෝජනෙන් සඳහා පාවිච්චි කරන්නේ නැතුව මේ ජීවිතේ කරන්න බෑ. උනට විදිහ දුක් දෙන්නත් එපා. ඒකත් අනවශ්‍ය වැඩක්. ඒ නිසා මේ මධ්‍ය ප්‍රතිපදාව යන වේදනාවේ අදුක්කම සුඛය අඳුනා ගත්තා නම් එයාට තේරෙයි අදුක්කම සුඛ වේදනාවට කිට්ටු කරන ස්පර්ශව ස්පර්ශ කරන්නේ ඒක බුදුරජාණන් වහන්සේ මහා ප්‍රධාන සූත්‍රයේදී විස්තර කරනවා මේ ස්පර්ශය පස්ස කියන මේ චෛතසිකය අපි දන්න විදිහට නාම ධර්මයකට දාලා අපි කතා කරන්නේ පස්ස චෛතසිකේ. නමුත් බුදුරජාණන්සේක දෙකට පැල්ලා පෙන්නනවා පටික සම්පස්සේ සහ අධිවචන සම්පස්සේ කියලා මේකට පළු දෙකක් තියෙනවා කියල. යමක යමක අපිට ස්පර්ශ වෙන්න නාම රූප කොටස් දෙකක් එකතු වෙනවා. පණ නැති එකට පණ දෙයක් හම්බුනාට ඒකට ස්පර්ශ කියන්නේ නැහැ. අටකුරුනි සාංශ කියනවා ගලකට ගලක් හැප්පුණාට අරගලයක් වෙන්නේ නැහැ. ගලක් කකුල හැප්පුණොත් තමයි ඒක අරගලයක් වෙන්නේ. ගලක් කලක හැපුණා ගලක් ඒක ඒක ස්පර්ශයක් කියන්නේ. එක පැත්තක් පණ තියෙනවා. ඒ පැත්තක් නාම ධර්ම අනිත් පැත්තේ ඒක වදින්න අනිවාර්ය රූප ධර්මයක් තියෙනවා නාම ධර්මයට කන්නත් බෑ ස්පර්ශයක් ගන්න හැපෙන්නේ නැතුව ඒ නිසා නාම කොටසට කියනවා අධිවචන සම්පස්සේ කියලා ඒකට නාමකරණයක් අපි කරනවා දෙන ඕනම දෙයක් හැපිච්ච දෙයකට හොඳ නරක ගලක් තද දෙයක් කුණසමක් කම්පනයක් කියලා නාමකරණයක් තියෙනවා ඒ නාමකරණය කුප්පණ්ඩ අවුස්සන්න රූප ධර්මයක් අවශ්‍යයි රූප ධර්මයක් නැතුව කරන්න බෑ අප් තනියෙන් අපුඩි ගහන්න බෑ දෙක වදින්නවා. ඒකෝට මේ අධිවචන සම්පස්සේ සහ පටිඝ සම්පස්සේ කියන දෙක ඇති වෙන්න අපිට මොකකට හරි පටබැඳිනමක් දෙන්න අපිට සිද්ධියක් සිද්ධ වෙන්න ඕනේ. ඒ සිද්ධිය සිද්ධ වෙන්න අපිට රූප ධර්මයක් හේතු වෙනවා. අපිට උණුසුමක් වදිනවා, කම්පනකමක් වදිනවා, චංචලකමක් වදිනවා. එහෙම නැත්නම් අපි ගිහිල්ලා බඩුවක් තෝරනවා. ඒ තෝරන වෙලාවේදී අපි gederin තුන්ඩුවක් කරන් යනවා මේ බඩුව ඕනයි කියලා. ගිහිල්ලා අපි කඩේට ගිහිල්ලා තෝරනවා. තෝරනකොට ඒ බඩුවට ගැළපෙන ලිංග නිද්දේශ ඒ ආකාර ලිංග නිද්දේශ ආදී දේවල් අනුව තමයි මේ නමට ගැළපෙන බඩුව අපි තෝරන්නේ. ඒ නිසා බුදුජානසයේ සඳහන් කරලා තියෙනවා. අපි gederin ගෙනිච්ච එකම තුන්ඩුවක් ඒ බඩුවට අපි බඩු තෝරනවා. බඩු තෝරනකොට ඒ ආකාරය එහි ආකාරෙහි එහි ලිංගේහි එහි නිමිත්තේහි එහි උද්දේශේහි ඒ කියපු දැන් අපි හිතමු මට මතකයි අපේ අක්කලා හැම එම්බ්‍රොයිඩර් කරන්න ගියාම නූල් කැල්ලක් දෙනවා ගිහිල්ලා නූල් තෝරගෙන එන්නේ මං කියන උඹල ගිහිල්ලා ගෙනෙල්ලා මේක බී කොයි එක ගෙනවත් බයිනවා ඉතින් කියනවා නෑ මුදලාට දුන්නා මේ නූල් කැල්ල සීලා ඒ නූල් වල බලන නූල් ඒතකොට මේ ලිංගයම ඒ ආකාරයේ මේ ಉದ್ದೇಶයේ මේක ඒ නම තියෙනවනේ. දැන් මේ හාර දහන උල සින්තටික් අනම්මන කියලා. ඒ නමම තිබුණොත් ඔන්න ඩිංගනුදී ಉದ್ದೇಶ ආකාර ඩිංග තිබුණොත් ඒ ජීවු නාමකරණයට ගැලපෙන විදිහට බඩු ගෙනාවා. එහෙම නොවුනොත් ඒ ගිනාවට පස්සේ අපි කිව්වොත් ඒ පාට නෙවෙයි ඒ ඒ සින්තටික් වෙනවා කොටන් නිල්ලපු එකට එහෙම වුණොත් එහෙම මේ කටයුතු සිද්ධයි ආයෙ මට යන්න වෙනවා පයි. රිටර්න් කරන්න. ඒ වගේ අපි ඔළුවට අපිට මොනවාර ස්පර්ශ කළොත් මේක මේ මොකද්ද මේ ස්පර්ශ කලේ කියලා දැනගන්න ස්පර්ශ වෙන රූප ධර්මයේ ආකාර ලිංග නිर्देश නිමිති කියලා හතරක් තියෙනවා. මේ හතර හරිනම් අපි ඒකට මේ නම දෙනවා. ඒ වගේම යම් නාමකරණයක් කරන්න වස්තුවකට අපි දැන් මිනිස්සෙක් ගත්තාම එයාගේ ඩෙන්ටි කාඩ් එක දෙන්න ඉස්සලා ඒ නම දෙන්න ඉස්සරහදී ෆොටෝ එකක් අරගෙන ගියාලවල අනදේ නැත්නම් හැම කෙනාටම පුළුවන් ඒ නම පාවිච්චි කරන්න. අන්න වගේ මේ ආකාර ලින්ක නිද්දේශ නිමිති කියන හතරක් තියෙනවා. ඉතින් අපි දැන් මේ නාමකරණයක් කරනවා මේ හවල් දෙය කියලා. ඊට පස්සේ නාමකරණය කරපු දේ ආකාරය දැන් වෙනස් වුණොත් දැන් මොකද වෙන්නේ කියලා. නාමකරණය කරාට පස්සේ ඒ දේ වෙනස් වෙනවා. ලිංග වෙනස් වෙනවා. නිමිත්ත වෙනස් වෙනවා. එතකොට ඒ දෙයම ආයෙකට කියන්න පුළුවන්ද කියලා. දැන් අපි බට්ටියක් කන්න දෙනවා එක්කෙනෙකුට. දෙවෙනි එක නෑනොට එක පිලුණු වෙලා. එතකොට ඒක වෙනස් වෙලා. බට්ටියනොට පිලුණු වෙනවනේ. ඒකට පළවෙනි එක නට ටික සංග්‍රහයක් වුණාට දෙවෙනි එක නට නින්දාවක් වෙනවනේ. හැබැයි එකම තමයි. කාලානුරූපව මට පිලුණු වෙලා. ඒකේ ලිංග නිමිති උද්දේශ ආකල්ප කියනවා වෙනස් වෙනවා. මේ ලෝකේ හැමදේම වෙනස්. ඒ නිසා අපි මොන නම දුන්නත් ඒ නම දීපයක නැවත සැරයක් බලනකොට ඒ ආකාර, ඒ ලිංග, ඒ නිමිති, ඒ උද්දේශ නැත්තම් ඒ දෙයට ඒ නම ආයපව දෙන්න පුළුවන්ද කියලා බුදුහාමුදුරහන වන්දහමතුනි. ඒතර කියනවා මේක ඒ නම හතර කියපු කලින් කියපු ඒ උපමාන හතර හරිනම් ඒ නම දෙන්න පුළුවන්. ඒක නෙවෙයි නම් වෙන නමක් දෙන්න වෙන්නේ. ඒ වගේම අපි නමක් අරගෙන ගිහිල්ලා ඒ නමට ගැළපෙන දේ හොයනකොට ඒ ගැළපෙන දේ මේ හතර නැත්තම් අපි මේ නමට ඒක ගැළපෙන්නේ ඒ නිසා පටික සම්පස්සේ සහ අධිවචන සම්පස්සේ කියන මේ දෙක අපි දෙන නම දීලා නාමකරණය කරලා හැරෙනකොට වෙනස් වෙනවා. නිමිත්ත වෙනස් වෙනවා. ලිංග කියන්නේ ලකුණ ආකාරය වැඩ කරන ආකාරය වෙනස් වෙනවා. ඒ නිසා ඒකට පටබැඳිනම වෙනස් වෙනවා. මේ නිසා අපිට යම් දෙයක් නැවත හඳුනා ගන්න නම් නිත්‍ය සංඥාව අනිවාර්යම තියෙනවා. නම දීපයක් නැවත හඳුනා ගන්න නම් මේකමයි කියලා නිත්‍ය සංඥාවෙන් හඳුන්වා මිසක් ලෝකේ කිසිම ධාතුවක් කිසිම දෙයක් ඒ නමට ගැලපෙන විදිහට ක්‍රියාත්මක වෙන්නේ මේ ලිංග වෙනස් වෙමින් තියෙන්නේ නිමිති වෙනස් වෙමින් තියෙන්නේ ආකාර වෙනස් වෙමින් තියෙන්නේ මට බැඳිනම ඒ නිසා කවදාකවත් දීපිකට ගැලපෙන්නේ නැහැ ඒ නිසා ස්පර්ශියෝ ස්පර්ශ කරන්න නම් ඒ නිමිත්තමයි ඒ ලිංගෙමයි ඒ ආකාරෙමයි ඒ ಉದ್ದೇಶමයි කියන පටලැවිල්ල හිටියොත් මිස මේ ලෝකය කියලා කියන්නේ ඒකාන්තයෙන්ම ඉසුඹුලන්ඩ චිත්තක්ෂණයක්වත් ඉතුරු නොකර වෙනස් වෙන දෙයක් කියලා දන්නවනම් අපි මේ පටමැසි නම් නිසා මේ මම මගේ රුචිය මගේ මනාප කියලා මම තෝරාගත්ත දේ එහෙම පවතින දෙයක් මේක නෑ ඒක වෙනස් වෙනවා ඒ වෙනස් වීම මට කරන්න නිග්‍රහයක් නෙවෙයි ලෝක වස්තු වල හැටි උඹේ තියෙන දෝෂේ තමයි මේක තෝරාගත්තේ. තෝරාගත්ත එක විතරයි උඹට දුක් දෙන්නේ. කොහොමදත් ඒ වෙනස් වෙමින් තියෙන්නේ. වෙනස් වෙන දේෙන් කොටහක් මම කියලා ගත්ත ගමන් ඒ අල්ලගත්ත දේ වෙනස් වීම තෝරාගත්ත එක්කනට ගන්න තද බල අපහසයක් වෙනවා. තෝරාගන්න තෝ මේක ලෝකේ තියෙන දේ කියනවා. අපිට කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේ ස්පර්ශය ස්පර්ශ කරනකොට ඕක මේ නාම ධර්මයක් විතරම නෙවෙයි. ඕකේ රූප රූප කොටසක් තියෙනවා, නාම කොටසක් තියෙනවා. මෙව්වට මේ වගේ උපමාන හතරක් තියෙනවා. ආකාර, ලිංග, නිද්දේශ, නිමිටි කියලා. ඒ නිසා ගන්න දේ gediye පිටින් ගන්නව වෙනුවට මේ ගන්න වෙලාවක නේ හුස්මක් ගන්න වෙලාවේදී හුස්ම ගන්නවා කියන වෙනුවට ඒකට මොන වගේ ආකාරයක්ද තියෙන ඉහළ පහළ යන ආකාරයක්ද නැත්නම් එහාට මෙහාට යන ආකාරයක්ද ප්‍රස්වාසයෙන් ආශ්වාසය වෙනස් කරන ලිංගේ මොකක්ද නිමිත්ත වශයෙන් ගන්න තියෙන උණුසුමද සිසිලසද නැත්නම් මට මොනවක්වත් වැටහෙන්නේ නැද්ද කියලා මේ ගන්න හුස්මක් පාසා ආකාර ලිංග නිමිති බලමින් හුස්ම ගත්තොත් එක හුස්මක් දෙවෙනි හුස්මකට සමාන නැහැ. ඒ තරම්ම ශීඝ්‍ර මේක වෙනස් වෙනවා. කොච්චරද කියනවනම් ආශ්වාසයේ මුලට මැද සමාන නැහැ. මැදට අග සමාන නැහැ. හට ගන්න හුස්ම නෙවෙයි ගෙවෙන්නේ. උපාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති තිතස අඤ්ඤතත්තම් පඤ්ඤායති. ඒක ඔය තිතියක් කියලා අපි අල්ලන්න හදුවට ස්ථිර භාවයක්. එකත් වෙනස් වෙමින් තියෙනවා. ඒ නිසා හට ගන්න දුක නෙවෙයි ගෙවෙන්නේ ඒක වෙන දෙයක් බාටපත් වෙලා තියෙන සැපක් අටගත්තොත් ගෙවෙන්නේ දුකක්. දුකක් අටගත්තොත් ගෙවෙන්නේ සැපක්. මේ දෙකවත් දන්නේ නැතුව දුකට දුක කියනවා සැපට සැප කියන්නේ මේ හැම එකකම දෙක තියෙනවා. ආන්නේ විදිහට බැලුවොත් මේ ලෝකේ තියෙන සැප වේදනා දුක් වේදනා අදුක්කම සුඛ වේදනා ඔක්කොගෙම තියෙනවා මේ සැප දුක් දෙක තියෙන කලවමක් අපිට මේක දැක ගන්න බැරි අපි මේ කලින් ඔළුවේ දමාගත්ත යම් වේදනා සංඥා චේතනා සහිතවයි අපි මේ ස්පර්ශ කරන්නේ මූලික ඇති කරගත්ත ඒ රූප රාමෝ නැතුව අපි බලන්න ගියොත් අපිට පේනවා මේ ඇති කරගත්ත ස්පර්ශය මේක හොඳයි මේක නරකයි කියන්න බෑ ඔක්කොම තියෙන සමාන ගතිය. ඒක නිකන් ගංගානගගේ වැලිසලාවට ගිහිල්ලා වැලි කැටයක් අහුලලා ඒක ළඟ තියෙන වැලි කැටි වේඩිය හොඳයි කියන්නත් බෑ නරකයි කියන්නත් බෑ. ඒක ගංගානංගගේ වැලියටයක්. ඒකේ නෑ වැලියට එළියට වෙනසක්. ඇත්තටම අපි ඉපදුනාට පස්සේ අපිට එහෙම තිබුණෙත් නෑ. මේ අවුරුදු 6න් පස්සේ තමයි අපි මේක හොඳයි මේක නරකයි කියලා හොඳ විතරක් ගන්න ගිහිල්ලා යමක් තේරුවාද ඒ තෝරපු දේ වෙනස් වෙන එක මම වෙනස් වුණා මට කුණු වුණා මම නරක වුණා කියන කතාව ගන්න නැතුව තෝරන්න නැතුව තිබුණා නම් කියන தත්ත්වය පිළිබඳව බුදුරජාණන්සේ අපට කියලා දෙනවා. ඒක නාම රූප වශයෙන්ම තියන්න මේක සලායතන බවටපත් වෙන්න දෙන්න එපා. අත ගන්න නැතුව තියන්න. අල්ලන්න නැතුව තියන්න මොකද වෙන්නේ බලන්න. වෙනස් වෙනවා. හැබැයි මට ප්‍රශ්නයක් නැහැ. මොකද මම මේක කොනක් අල්ලලා නැහැ. මගේ කියලා කොටසක් අරගෙන නැහැ. හරියට උපමානයක් වශයෙන් ගත්තොත් එහෙම මම හිතන එක මම දන්නේ හරියටම නියෝජනය වෙනවද කියලා. ඒ ඉස්සර තිබුණලු ක්‍රමයක් ඒ දක්ෂ කුමාරෙක් පහළ වෙච්චාම ඒ කුමාරයට කුමාරයාට ස්වයංවරයක් දෙනවා. ලටේ ඉන්න ඔක්කොම ලස්සන කුමාරිකාව දීලා කැමති කෙනෙක් තෝරන්න කියනවා. ඉතින් ඒ කුමාරිකාව එතෙන් දෙන්නේ හොඳම භද්‍ර වයස යවුවනේ 18 17 වයස කියලා කියන්නේ. ලස්සන සකස් වෙලා ඇවිල්ලා පෙනී හිටියනවා. ඒ කුමාරයා ඇවිල්ලා Tamanට කැමති කෙනා තෝරනවා. ඉතින් එක අපි හිතමු දැන් එතන 16 16ක් තිබ්බයි කියලා. 16 කට්ටිය 16 නැත්නම් 32 ගෑනු 8 දෙනෙක් කිව්වත් කමන්නේ 16 16ක් කියලා. හරි මෙතන අපි ගන්න 16 16ක් කියලා මොකද ඒක ජොලි වැඩි. එක්කෙනෙක් තෝරපුවාම 15 තරහ වෙනවා කියලා ඔයගොල්ලෝ දන්නවද? ස්වයංවරයේ මේ කුමාරයා එක්කෙනෙක් තෝරපුවාම 15ක් වෛරක්කාරයව හදනවා. දැන් මේ තෝරපේ කීට ටික කාලෙකින් තේරුම් ගත්තොත් කැන්සර් එකක් තියෙනවායි කියලා. කැන්සර් එකක් නේ තෝරලා තියෙන්නේ. ලෙඩක් නැති ගෑණියක් ඉන්නවද? 16ෙම තීදි තෝරන්න නැතුව හිටියනම් ඌ රජ කරනවා හැමදම. කිසි කෙනෙක්ගේ ලෙඩක් මට ප්‍රශ්නයක් නෑ. ඔබ අම්මයි තාත්තට කියලා හිටපන්. මට පෙනුම විතරක් දීපන්. ආන්නේ වගේ මේ ස්වයංවරයේදී පැනලා තෝරනව වෙනුවට තෝරන්න තියෙන ප්‍රස්තාව ප්‍රභවය පින තියාගෙන ඉඳ බැරිකම නැතියි. දීපු ගමන් අපි කොච්චර පැනලා ඉක්මනට අපේ දේ තෝරනවාද? ඒ තෝරනකොට මගේ වේදනා සංඥා චේතනාය තෝරන්න ඉස්සෙල්ලම එතන වැඩ කරලා තියෙනවයි කියලා අල්ලගන්න පුළුවන් නා. කවදාකවත් දන්නේ නැති මේ කෙල්ලෙක් තෝරන්න ගියාම එයාගේ ස්පර්ශය ලබන්න ඉස්සර මම මේ වගේ ගෑනු කෙනෙකුට කැමතියි කියලා මයි ළඟ වේදනාවක් තිබිලා තියෙනවා. මයි ළඟ සංඥාවක් තිබිලා තියෙනවා. මයි ළඟ චේතනාවක් තිබිලා තියෙන නිසා ඒ ඇදිලා යනවා එක්කෙනෙකුට. ඒ යන්නේ මමද නැත්නම් ඒ මිනිස්යාද දෙකමත් නෙවෙයි. කල් ඇතුව මේක ඩෙස්ටයින්. අපේ වේදනා, අපේ සංඥා, අපේ චේතනා අපි යමක් තෝරන්න ඉස්සෙල්ලා ඒ නිසා අපි තෝරන දේ මම කවුද කියලා පිටකෙනෙකුට අල්ලතයි. මම යමක් තෝරනවා ඒ තීරීමේ මට අහු වෙනවා මම මේකට කැමති කෙනෙක් කියලා. හැබැයි මේ තෝරන මම ඒක මම ළඟ තියෙන මේ ලබාවු පංගඩියට හම්බෙච්ච බබෙක් නෙමෙයි එතන තියෙන්නේ. මන් දන්නේ ඒක මොනේ කියලා. ඒක නිසා අපි හිතනවා නම් ස්පර්ශ කරාට පස්සේ අපිට වේදනාව දැනෙන්නේ කියලා. නමුත් ස්පර්ශයට ඉස්සෙල්ලත් වේදනාව වැඩ කරලා තියෙනවා. ස්පර්ශයට ඉස්සෙල්ලත් තණ්හා වැඩ සංඥා වැඩ කරලා තියෙනවා. ස්පර්ශයට ඉස්සෙල්ලත් චේතනා වැඩ කරලා තියෙනවා. ඒ නිසා අපට වේදනාවෙන්, චේතනාවෙන්, සංඥාවෙන් ස්පර්ශයට කලින්වත් පස්සෙවත් ගැලවුමක් නැහැ. මේකට අපි කනගාටු වුණොත් මම මේ තේරුවේ ඒකට මම වග වෙන්න ඕන කියලා කියන දෙක හේතුඵල ධර්මයක්. මේක මගේ රුචි අරුචි අනුව ඒක තේරුණා. තේරුවට වැඩි එක තේරුණා. ඊට පස්සේ ඒ තෝරගත් එක මත තවත් අපිට ඕන තරම් සංස්කාර කරන්න පුළුවන්. ඒ නිසා මම මේ පෙන්නලා දෙන්න හදන්නේ මේ ස්පර්ශ චෛසිකට ඉස්සලා තියෙන වේදනා සංඥා චේතනා කියන තුනත් වේදනා චෛතසිකයේ තේරුවට පස්සේ වේදනාවක් ලැබෙනවා සංඥාවක් ලැබෙනවා සංස්කාරයක් ලැබෙනවා මෙන්න මේ දෙකෙන් මේ සංස්කාර කියන වචනේ ගත්තොත් මම කොහොමද මේ එක ගැන්රුවා මේකට ඇදිලා යන්න මේ සකස් කිරීම උනේ මගේ හිතේ ඇදිලා ගියේ ඒක සම්පූර්ණ කර්මානුරූප ආවේග බුද්ධඥානසේ දෙනවා කර්මානුරූප වෙන්න පුළුවන් ආහාර නිසා වෙන්න පුළුවන් ඍතු නිසා වෙන්න පුළුවන් මන් තේරුවට පස්සේ යම් කිසි දෙයක් තේරුවට පස්සේ ඒත් ඒක අල්ලගෙන මම සංස්කාර කරනවා. තේරුවට පස්සේ සංස්කාර කරනවා තේරුවට ඉස්සලා සංස්කාර දෙනවා මෙන්න මේක පෙන්වන්න වචන දෙක පාවිච්චි කරලා කියනවා සර්වඥාන්සේ සම්පජාන වචී සංකාර අසම්පජාන වචී සංකාර සම්පජාන කාය සංකාර අසම්පජාන කාය සංකාර සම්පජාන මනෝ සංකාර නැත්නම් චිත්ත සංකාර අසම්පජාන චිත්ත සංකාර කියනවා ඒ නිසා අපි යමකට ස්පර්ශ කරන වෙලාවෙදීම පහු වෙන්න වෙන්නේ නැතුව කුඩු වෙන්න දෙන්නේ නැතුව පමාවට වෙන්නේ නැතුව ප්‍රමාදයට වැටෙන්නේ නැතුව මදයට වැටෙන්නේ නැතුව ස්පර්ශ කරනකොටම දැනගත්තොත් අපිට කිතාගේ අපි ස්පර්ශ කරා විතරක සංස්කරණය කරලා නැහැ හැබැයි ඒකත් මවිසින් කරන ලද්දක් නෙවෙයි හේතුඵල ධර්මයෙන් සිද්ධ වෙලා තියෙනවා බොහෝ තොරතුරු තියෙනවා බොහෝ ප්‍රස්තාව තියෙනවා මම මේක තෝරන්නේ කල්ැතුවම තිබුණ වේදනා සංඥා චේතනා මතින් හැබැයි මම දන්නවා දැන් තේරුවා මිස මම ඒකත් එක කිසිම මනාපයක් පහල කරලා නැහැ සංස්කරණයක් කරලා නැහැ හඳුන්වා ගැනීමක් කරලා නැහැ නමුත් අපි මේ ස්පර්ශ කරනකොටම දන්නේ නැහැ අපි හුඟක් පමයි අපි කරන්නේ ස්පර්ශ කරලා බොහෝ වෙලා ගියාට පස්සේ අඳුනගන්න එකට අපි පමාව කියනවා අසතිය කියනවා ඒ නිසා ස්පර්ශ කරනකොටම අල්ලන්න පුළුවන් නම් ඒ කියන්නේ ප්‍රස්වාසයේ දැක්කට ප්‍රස්වාසයේ මුල අල්ලන්න පුළුවන්. ආශ්වාසයේ දැක්කට ආශ්වාසයේ ඉන්නකොටම හට ගන්නකොටම අල්ලන්න පුළුවන් නම් පේනවා. ඒ ඇතිදී අර මෝරපු ආශ්වාසයේ වගේ හැඩතල දෙන්න පුළුවන් කමක් නැහැ. බොහෝම වාෂ්පශීලී ගතියක් තියෙනවා. අන්න එතනදීම ඇල්ලුවා නම් අපිට තේරුම් ගන්න පුළුවන්. මේක මේ කිසි හරීම උදාසීන විදියක් නැත්නම් අහම්බයක් වගේ මේක සිද්ධ වුණාට කොයි දේ වුණත් අපි ස්පර්ශ කරන්නේ කර්මජ හේතු, උතුජ හේතු, ආහාරජ හේතු නිසා. ඒක එමිණියගේ මොස්පේන්තුකමක්වත් එමිණිය අපිට කරදර කරන දීපකක්වත් නෙවෙයි. අපි මේ කර්ම ශක්තියක් නිසා මේක වෙන්නේ. ඒ බව දැනගෙන මේ මතින් ආය කර්ම රසන කරගන්න ඉන්න නම් මොකද්ද කරන්න කියන එක විතරයි බුදුහාමුදුර කියන බණ. මෙතෙන් දැනකම් කරන්න දෙයක් නැහැ. මෙතෙන් දැනගා ඒක ප්‍රීඩෙස්ටයින්. ඒකෙම වෙනවා. ඒක බබාවපන් ලබාවපන් ඇරිලා බබා හම්බෙන්නේ. ඒකට කරන්න දෙයක් නැහැ. නමුත් මේ ඇති වෙච්ච එක මත අලුතෙන් කර්ම රැස් කරන එක පුදුහන් කියනවා 100 100ක් උඩ වාක්‍යයක්. ඒක නිසා අපි හිතමු අපි යම් වෙලාවක අපි සුඛෝපභෝගී වෙන්නේ නැති වෙන්න හිතාගත්තා. ඉස්සර අපි ළඟ තිබුණාට වලාවල් දෙවර කැමැත්තක් නෑ. අපි අදිෂ්ඨාන කරලා සුඛෝපභෝගී නොවෙන්න ගියාට ඒ වුණත් අපි ළඟට එන දේවල් අපි ඉස්සලා තිබුණු ගති ලක්ෂණ වල හැටියට අපේ යාළුවෙක් අපිට තෑග්ගක් දුන්නා මොන දෙයක් කරුවත් අපේ අර පරණ නියෝජනය යනවා තමයි අපිට ගෙනත් දෙන්නේ. තාම අපිට සුකොබ්බෝගේ වත්තු හම්බ වෙනවා. මොකද මේ බ්‍රේක් ගහුවම කාර් එක හිටින්නේ නැහැ ස්කිඩ් කරනවානේ. ආපු වේගය තියෙනවානේ. ඉතින් ඒක නිසා අපි කොයි වෙලාවක සීලයක් රැක්කට, කොයි වෙලාවේ සමාධියක් ආවත්, කොයි වෙලාවේ ප්‍රඥාවක් ආවත් අපිට ඒක දිගට හිටිය කියන්න බෑ. ඒකේ කළා තිබුණ කර්ම ශක්තිය. උපනිෂේ සම්පatti එන්න පටන් ගන්නවා. එන්නවට පස්සේ යාට තේරෙන පටන් ගන්නවා මම දැන් සුඛෝභෝගී නොවෙන්නයි හිතලා තියෙන්නේ. මොකද හැම කෙනාම ගෙනත් දෙන්නේ ඉබේම හම්බෙන්නේ සුඛෝභෝගී වස්තු තමයි. මේක පිළිබඳව පශ්චාත්තාප වෙන එක තමයි පුතත්ජනයාගේ තියෙන අමනකම. ආදාන ගන්න මම මෙතෙක් කරපු ගත කරපු ජීවිතයේ හැටියට මම දැන් වෙනස් වුණාට වෙන කරබනේ ඉන්න මොකද මේක මගේ චේතනාවක් නෙවෙයි. හැබැයි මේ හම්බෙච්ච වස්තු නොදකින්න පතන් කිව්වත් කෙලස් උපදිනවා. කෑදරෙන් පාවිච්චි කරත් කෙලස් උපදිනවා. දැන් මේක මං ඉල්ලලා ගත් එකක් නේ. මට හම්බෙච්ච දෙයක්. ඒකට නිසි පරිදි කටයුතු කරනවා නම් මේ හම්බෙච්ච වස්තුවෙන් කෙලස් නොඋපදවා සිටීම තමයි භ්‍රමචර්යය කියන්නේ. එහෙම නැත්නම් සම්මා ආජීවය කියලා කියන්නේ. ඒ තමයි සම්මා කම්මන්තේ කියලා කියන්නේ. ඒක නිසා අපිට ලැබෙන දේ මා වෙත පැමිණෙන දේ වෙනකොටත් කෙලසිලා තියෙන්නේ එක පැත්තකින් වේදනා සංඥා සංස්කාර මතින්. ඒක ගැන චිත්ත පීඩා ගන්න එපා. වළක්වන්න බෑ. මේ අඹුනට පස්සේ ඒකපතපත පිළිබඳව ඇති කරන වේදනා, සංඥා, චේතනා, සම්පජාන කාය සංස්කාර, සම්පජාන වචී සංස්කාර, සම්පදාන මනෝ සංස්කාර කර්ම රස. නිසා ශික්ෂාව බලපාන්නේ බුදුචානන්සේගේ ත්‍රිවිධ ශික්ෂාව බලපාන්නේ හිතාමතා කරන දේර පමණයි. ඒ වුණාට නොසිතා නොමතා පුද්ගලයා කෙරේ කොච්චර දෝ කර්ම වේගේනවා. කොච්චර දෝ පුරුදු වෙනවා. කොච්චර දෝ පෞෂත්ව ලක්ෂණ එනවා. කොච්චර දෝ මෙතෙක් තිබුණු රුචි අරුචිකම් එනවා. ඒක ගැන පශ්චාත්තාප වෙන්න යන්න බෑ. ඒක අපිට වළක්වන්න බෑ. ඒක අපි ළඟට එනකොට තියෙන එකක්. ඒක ගණන් ගන්න නැතුව නැත්නම් ඒකට පශ්චාත්තාප වෙන්නේ නැතුව ඒ මතින් හිත කරදර කරගෙන අලුතෙන් කර්ම රැස් නොකිරීම තමයි මේ Brahmacharyen අපි කරන්නේ පෘථග්ජනයාට මේක තේරෙන්නේ නැහැ. පෘථග්ජනයා තමන් කරන දේ සහ කෙරෙන දේ අතර වෙනස දන්නේ නැහැ. අපි හිතමු භාවනා කරගෙන ඉනකොට හිතවිල්ලක් ආවා කියලා. අපි දන්නවා අපි givisගෙන තියෙන්නේ මගේ හිත මම පුළුවන් තරම් වෙලාවේ ඒ උදාසීන වෙච්ච මූල කර්මස්ථානේ පවත්තන්නේ කියලා. ඒක අපි givisෙන් නමුත් හිතවිල්ලක් කියනවා. හිතවිල්ලක් ආපු ගමන් Taman දන්නවනේ මේ හිතවිල්ල හිතල මතල ගත් එකක් නෙවෙයි. ඉබේ ආපු එකක් කියලා ඒකේ කිසිසේත්ම කෙලෙසයක් නැහැ. ඒක ගැන තැවුනොත් කෙලස් වෙනවා. එතෙන් හිතවිල්ල ගැන ආඩම්බර වුණොත් කෙලස් වෙනවා. ඒ නිසා ඒක තිබුණාට ඒක ගියාට පස්සේ හෝ පවතිද්දී හෝ Tamanට මූල කර්මස්ථානේ යන්න පුළුවන් නම් මේ කෙලෙසයක් ආවා හිතවිල්ලක් ආවා කියලා කතා කළොත් ඒකට අයිතිවාසිකම් බාර ගන්න වෙනවා. ඒකේ වගකීම් පාර ගන්නවා. ශබ්ද ඇහුණයි කියලා කරදර වුණොත් කෙලේශයක් වෙනවා. ශබ්ද ඇහුණට කාලල්ල මට ඇහුන්නේ කියන භාවනා කරනවා නම් එන්න සද්දෙන් කෙලස් උපදවා ගන්න. මොකද මේක හිතාමතා ගත එකක් නෙවෙයි. වේදනාව එනවා. එක වේදනාවක්වත් මම ඉල්ලලා නැහැ. ඒක අමීහිරි. ඒක කරන්න දෙයක් නැහැ. නමුත් ඒකට හිතමනාව කෙරුවොත් කෙලේශයක් වෙනවා. එහෙම නැත්නම් භාවනා දියත් වෙච්ච සැප වේදනාවක් මම කියාගත්තොත් කෙලස් වෙනවා. ඒ දෙකෙන් කොයි එක තිබුණත් මූල කර්මස්ථාන යන්න තියෙන හැකියාව නැවත gedara බලා ආපහු යන ගමන පිළිබඳව විස්තර කියන්න පුළුවන් හැකියාව තියෙනවා නම් යෝගාවචරය වෙත පැමිණිච්ච දේ ගැන නෙවෙයි පශ්චාත්තාප වෙන්නේ ඒ මත තමන් කරන ප්‍රතික්‍රියාව ඒ මත තමන් කරන පූර්ව නිගමන ඒ මත තමන් කරන විලෝපන වලට තමයි වාක්‍යය ඒකයි බුදුරජාණන් ශ්‍රී මතක් කරන්නේ මානුක්‍ය පුත්‍ර ස්වාමීන් වහන්සේට යං කිංචි චක්කු විඤ්ඤය රූපං අදිත්තං අදිට්ඨපබ්බං නපස්සති නපස්සි සම්ති යම් කිසි රූපයක් දැකලත් නැතුව දකින්නෙත් නැත්නම් බලන්නෙත් නැත්නම් බලන්න වෙන්නෙත් නැත්නම් ඒක කෙලෙස් වෙන්නේ මතු වුණොත් ඒ මතු වෙන්නේ ඔබේ කර්මය හැටියට ඒක කවුරුත් කරපේ ගන්න වෙයි ඒක නොවේවා කියලා හිතුවට කරන්න දෙයක් නැහැ මොකද ඒකට හේතු තියෙනවා නම් මතු වෙනවා ඒක හොඳයි කියලා සන්තෝෂ උනායි කියලා වැඩකුත් නෑ. ඔබට පුළුවන් නම් මතුවෙච්ච බව දැනගෙන ඒක මත දිත්තේ දිට්ටමත් අන් කියන විදිහට දැකලා එතනින් නතර කරනවා. ඕක ගැන කතන්දර කොටන්න යන්න එපා. ඕක ගැන පශ්චාත්තාප වෙන්න එපා. සාධ්‍යයක් ඇහුණනේ සුතේසු තමත් නැත්නම් බීරෙක් වගේ අහපන්. අමාරුසයින් අහන්න කියන හැටි කියලා දෙනවා ටක් ගාලා. මට වුණේ නෑ. එච්චරයි. ඇහෙන්නේ නැතුව නෙවෙයි. දන්නවා මිනිස්සෙයි ඇහිලා තමයි මේ කතා කරන්නේ. ඉතින් ওই කතාවට වැඩක් නැහැ. කවුරු කතා කරන්නේ වැඩක් නැහැ. ඒ විදිහට ඉන්නවනම් අහුවෙච්ච දේ ඇයි මට මේ කාවේ? ඇයි මම වෙන්නකොට මෙහෙම වෙන්නේ? ඇයි මම මේ වගේ දාන දෙන කෙනාගේ වස්තු නැති වෙන්නේ? ඇයි මම මෙච්චර අනුන්ට ස්තුති කරද්දි මට නිඳා ලැබෙන්නේ කියලා ප්‍රශ්නයක් නැහැ. මොකද අපේ කර්ම පරණ ස්ටොක් එක දෙනවානේ. ඒක එන්නේ ස්පර්ශ හරහා. ඒ ස්පර්ශ හරියට ඒක තෝරගන්න එතෙන් බ්ලග් වෙන්නේ. අර වේදනා සංඥා චේතනා වෙච්චපස්සට ඉස්සලා ගිහිල්ලා වැඩේ කරලා දෙනවා. ඒකට වග වෙන්න යන්න එපා. විශේෂයෙන් භාවනා මුල් කාලේදී අපි ඒකට වග වෙන්න එන්න ආරිනවා. මොකද දන්නවද? ඒකේ තියෙන කැතැසිස් එකක්, ඒකේ තියෙන හීලින් ඉෆෙක්ට් එකක්. පරණකව ගෙවෙනවා දැන්. ඒ මතුවීම හරහා ගෙවෙනවා. ඒක මතින් අලුව කල්පරස් කරගන්න එපා. ඒක නිසා ඒ පෙරාගණක් එක්කෙළු දෙනක හිස නසා එළු දෙනගේ මයිල් ගන්නට බෙල්ලින් කැපුම් ලැබුවයි කියලා කතාවක් තියෙනවා ඒක ධම්මපදයේ තියෙන කතාවක්. ඉතින් මේ එලිච්චිගේ අවසාන භවෙත් නෑ ඒ එළුව කපපු අම්මණ්ඩිගේ අවසාන භවෙත් එලිච්චක් වෙලා. එයා මිනිහ ඇවිල්ලා අයිතිකාරය ඇවිල්ලා දැන් බිම පාගගෙන කපන්න ගන්නවා. කපන්න හදනකොට මෙයාට ජාතිස්මුති ඥානෙ පහළ මතක් කරනවා. මම මේක ඉස්සලා මේ වගේ මෙලිච්චයක් ලැබුවා. ඒලා මට ලොකු සතුටක් තිබුණා. හැබැයි එදා ඉඳලා මම එළිය එලිච්ච ආත්ම ලැබ ලබා හිස කැපුම් ලබනවා. දැන් මයිල් ගහන්න මම ගෙවලා තියෙන්නේ මේ අන්තිමේක. මේ අවසාන කැපිල්ල. ඊට පස්සේ ආට සන්තෝෂයක් වෙනවා. දැන් තව චුට්ටකින් බෙල්ල යනවා. සතුටක් ඇති වෙනවා. දැන් ඉවරයි. ඉතින් අර මේ බෙල්ල කපන මිනිහා කවදාකවත් දැකලා නැහැ. කපන්න ගත්ත එලිච්චා සතුට වෙනවා. එතකොට මේ මිනිස්සු අහනවා මොකද සතුට වෙන්නේ කියලා. එතකොට එලිච්ච කියනවා මම මේ වගේම කරා. මම ඒකට දන්නේ නැහැ. මම ඊට පස්සේ දැන් එළුමයිල් ගහන්න ගෙවලා තියෙන්නේ. මං අද මේ කපණේට කනගාටුනොත් අලුතෙන් කර්ම රැස් වෙනවා. දැන් මට එකයි කරන්න තියෙන්නේ මේ ආවේ පෙරාත්මික දෙයක් අවසානයක ඒක නිසා මට ලොකු සතුටක් තියෙනවා මේකට කනගාටු වුණොත් හෝ ඇඬුවොත් හෝ අලුතෙන් කර්ම රැස් වෙනවා මම බලන්න හදන්නේ මේ චිත්තක්ෂණය පෙරගන්නයි කියලා අර මනස පීපැත්තකට දානවා ඊමණස කියනවා දැන් මේ මං කපල දැන් මමත් ගන්නනේ හදන්නේ දැන් කපනවනසය ගන්න හදන්නේ මේ වගේ ස්කෝලර්ෂිප් එකක් හදන්නේ පිහිය දානවා. පිහිය දානකොටම අකුණක් ඇවිල්ලා වැදිලා ගලකට ගලේ පතුරක් ඇවිල්ලා බෙල්ල වැදිලා එලිච්ච මැරෙනවා. ඉතින් මේක කිසිම සෞභාග්‍ය සම්පන්න මාසාවන්ත කතාවක් නෑනේ. මොකද එලිච්චට කියන්නේ එලිච්ච දන්නවා මේ කැපෙන එකට ඇයි හත් දෙයියනේ මං වගේ අහිංසක සතෙකුට කතා කරන්න බැරියකට මේ බෙල්ල කපන්නේ කියලා අයිතිවාසිකම් සටන් කරන්න යන්නේ මේ පරණ කර්මයක් ගෙවෙන්නේ. හැබැයි මේ වෙලාවේ හෝ ඒ කර්මය පිළිබඳ වෛර කළොත් අලුතෙන් කර්ම රැස් වෙනවා. නිසා භාවනා කරන එකන ඒ වගේ මේ කර්මේ සහ කර්මඵලයේ පිළිබඳ තියෙන මේ විශ්වාසය නැතුව භාවනා කරන්න ගියාට පස්සේ පුංචි කක්මක් ආවට පස්සේ මැරෙන්න ගෑ ගැහුවොත් එහාට මේ ගමන යන්න බෑ. ඒ වගේ මේ සද්දයක් ඇහෙනකොට චෝදනා කරන්න ගත්තොත් භාවනා කරන උඟ දෙනකොට මේ ඔරලෝසු එන ප්‍රශ්නයක්. මේක ටික් ටික් ටික් ටික් ටික් ගන්නවා. ඉතින් ඔච්චර කල් මේකේ ප්‍රශ්නයක් නැහැ. දැන් භාවනා කරන්න ගියාට පස්සේ මේ නිමිති වල මේ දවස්වල මේ ඔර්ලෝසු වටේ තුවායක් උතලා තියෙනවා. පිටියට ගහලා තිබුණේ සද්ද එනවා. ඊට පස්සේ ජර්මනියට පණිවිඩයක් හරිය සද්ද ඇහෙන්නේ නැති ඔර්ලෝසුක් කියවන්නේ. ඒ මොකද අපි භාවනා කරනවා කියලා. ඊට පස්සේ මේ හිතවිලි එනවයි කියලා පුදුමාකාර කරප්පන් එන්න පටන් අර ගන්නවා මෙතකල් හිතියම හිතවිලි වල. දැන් වාහනා කරලා පටන් ගත්තට පස්සේ අර හිතවිලි පිළිබඳව පුදුම ඉරිටේෂන් එකක් එනවා. පුදුම ෆෝල් ෆයින්ඩින් එනවා. පුදුම අනුන්ගේ දොස් වෙනවා. මේක භාවනාව නිසා වෙච්ච එකක් කියලා දැනගත්තොත් ජොලියක් තියෙනවනේ මේකේ. මෙතෙක් කල් කෑවත් රහත්තල් ගන්න දන්නේ නැහැ. දැන් කනකොට මැටි රහත්තල් ගන්න දන්නවනේ. එච්චරයි. ඉතින් උඟ දෙනකොට හිතෙන්නේ එවනේ භාවනා කරන්න ඉඳගත්කම සද්ද නැති වෙන්න ඕන, වේදන නැති වෙන්න, හිතිවිලි නැති වෙන්න, පර්ම කර්ම ඉවර වෙන්න ඕනේ. සියලු දෙනා මට ආරාතන් වාසියල වඳින්න පටන් ගන්නවා. ඕකනේ ඉල්ලන්නේ. පිස්සු. එන්න තියෙන සීරම එනවා. එයා වග බලා ගන්නවා මේකෙන් හිත නරක කරගෙන ඊගාව චිත්තක්ෂණේ මේ ස්පර්ශයේ එnde ඉස්සලා තියෙන චේතනා අසම්පජාන කාය සංකාර. හිතාමතා කරන දේවල් නෙවෙයි. දැන් හැම කලින් කරපු එක ඉරියස් එකේ ඉන්නේ. අසම්පජාන වචී සංකාරයක පාර දනින්න හිතෙනවා. බැනෙනවා. කරන්න දෙයක් නැහැ. බුදුරජාණන්සේ ඉන්න කාලෙම ඒ ආහමසු කෙනෙක් හිටියේ දකින් දකින්නට යව වසලිය යව වසලිය කියලා වසලිය කියලා කතා කරන්නේ. ඉතින් හැම කෙනාම හිතම ලාභ කරගත්තා. මොකද එයා බ්‍රාහ්මණ පවුලේ තියවිලා. ඊට පස්සේ බුදුරජාණන්සේට චෝදනාවක් යවනවාස කතා කරලා ඇහුවා. ඔබ ಭಾರದ್ವಾජ ඔබ හැම කෙනාම වසලිය කියලා කතා කරනවාද? ඒ එහෙමයි ස්වාමීන් වහන්සේ. ඒ මොකද මං හැදිලා තියෙන හැටි. ඊට පස්සේ සංඝයා කතා කරලා කිව්ව බුදුරජාණන්සේ මේ කොහොම කරත් මේ රහතන් වහන්සේ තමයි මෙයාට කවදාකවත් කෙලෙස් හිතක් නැහැ. මෙයා ආත්ම 500ක් බ්‍රාහ්මණ පවුලක හිටියා දන්නේ. එයා දන්නේ මෙහෙම තමයි කතා කරන්නේ. ඒ නිසා එයාගේ ඇඟෙන් ඉබේ වෙනවා ඒව වදලේ ආවදලේ අර කරපු මේ කරපු කියලා. කෙලෙසකින් නෙමෙයි කරන්නේ. ඒවට කියන කෙලෙස් වාසනා කියලා. කෙලෙස් වාසනා කියලා જાතියක් තියෙනවා. තව එක හාමුදුර කෙනෙක් අනගාන යනවලු මේ උපාසක මහත්තයෙක්. ඉතින් අර නම් සිටු ගන්න හාමුදුරනේ කවල මට රහතන් වහන්සේ නමක් වල දෙන්න පුළුවන් නම් දානෙට මම අන්තිම දුප්පත් මිනිසෙක්. ඊට පස්සේ ඒ හාමුදුරුවෝ කියන්නේ ඒගොල්ලෝ එහෙම එකක් නෑ අපි ඊගා ලහගය කතා අහපු එකනට දෙනවා කියලා දුන්නලු මේ හාමුදුරුවෝ. මේ හාමුදුරුවෝ යබාස මත පිටිපස්සෙන් පාත්‍රය යනවා. මේ හාමුදුරුවෝ වක්කඩ ඇතුළේ පැනනලු උඩ පැත්තේ. අර හාමුදුරුවෝ හිතාගත්තලු මොන අමනේද මේ දැන් මේ වක්කඩ උඩින් පැනලා යනවා නම් මේ මනුස්සයා මේ හාමුදුරුවෝ කෙනෙක් වෙන්න බෑනේ මෙයා රහතන් වහන්සේලමක් වෙන්න බෑනේ කියලා. ඊට පස්සේ එයා හිතවලු ওই නම්බුකාරකම් මොකුත් නැහැ මොනවාරි කන ටිකක් දීලා පිටක් කරනවා කියලා. එතන තෙලෙන් කිරින්ගු වෙලා දෙන්නේ නැහැ. තියෙන දේ දීලා පිටත් කරනවා කියලා. ඊට පස්සේ ඊගාවක් කලේ ආයසරයක් පෙන්නනවා. පහින් මේ හම්දු මෙයාට කතා කරාලු මේ යන විදිහ හරියන්නේ නැහැ කියලා හම්දු පිටසරකෝ වාසමට පාත්‍ර දෙන්න මම පින්නපාත යන්නම් කිව්වලු. අර මනුස්සයා බයිලයි ස්වාමීන් වහන්සේ එහෙම කියන්නේ කියලා. නෑ තව අක්කඩකින් බැන්නොත් ඕකත් මට හම්බෙන්නේ නැති වෙයි කියලා මේ හම්දුරුවා. දැන් උපාසක මහත්තයාට එහෙන අප්සෙට්. දැන් මේ මෙයා හිතපු හැම එකම මේ ආමුතුරු දැනගෙන. ඊට පස්සේ මේ ආමි උපාසක මහත්තයා ඇහුවලු අනේ ස්වාමීන් වහන්සේ මේ දැන් මෙයා දන්න මොකක් හරි වැරදිලයි කියලා. අපි කොහොමද රහතන් වහන්සේ කෙනෙක් අඳුරන්නේ කියලා ඇහුවලු. උපාසක මහත්තයෝ පාත්‍රය අරගෙන හැතැම්ම ගාන පිටිපස්සෙන් ගියත් ඉස්සරහින් යන්නේ ආම පාසක රහතන් වහන්සේ නමක් කියලා අඳුරන්න බෑ. ඒක නිසා කාර්යය ඇතුනොත් කොයි දෙයක් වෙන්න පුළුවන්. ඒ වෙච්ච දේ අනා ගන්න නැත්නම් ඒක මතින් අලුතෙන් කර්ම රැස් කරගන්න නැත්නම් ස්පර්ශෝ ස්පර්ශ නොකලා හා සමානයි. ඒ නිසා වෙත පැමිණෙන දේවල් පිළිබඳව චෝදනා කරන කෙනෙක් අසත්පුරුෂෙක් විදිහට සලකන්න. අසේවනාච බාලණන් කියන්නේ. ඒගොල්ලෝ විනින් වෙලා ගන්න යන්න එපා. හොදලා ඉවර කරන්න පුළුවන් කුණක් නෙමෙයි. අපි එකඟ වෙමු. අපි කොච්චර සුද්ධ ජීවිත ගත කරන්නේ ලෝකේ අන්තිම දුක්ජනයට වෙන්න තියෙන දුක් අප කරා එනවා. ඒක වළක්වන්න බෑ. හැබැයි ඒක ඉවසන්න පුළුවන් ගතියක් බුදුහාමුදුර අපිට දීලා තියෙනවා. පපුවේ වතුර ටිකක් ගහගෙන ඉවතපන් පපුව කියලා භාවනා කරනවා. එච්චරයි. එතකොට මේ මනුස්සයා කරන භාවනාවේ කොච්චර ගැම්මක් තියෙනවද බලන්න. කිසි කෙනෙකුට වචනයක් කතා කරන්නේ නැහැ. කිසි කෙනෙකුට චෝදනා කරන්නේ නැහැ. වරද්දන්න නැතුව වෙලාවට වාඩි වෙනවා. වරද්දන්න නැතුව වෙලාවට සක්මන් කරනවා. වරද්දන්න නැතුව සතුටුමත් වෙනවා. දෙයියොත් වඳිනවා බ්‍රහ්මියොත් වඳිනවා නමෝ තේ පුරිසාජඤ්ඤ නමෝ තේ පුරිසුත්තම යම්පි තේනාපි ජානාමි යම්පි නිස්සය ජාතිමර්ථ මොකටද භාවනා කරන්න කියලා දෙයියන්ට තේරෙන්නේ නැහැ මේ ලාභය සත්කාරයට කරන්නේ එන කෙලෙස් බෝ කරන්නේ කෙලෙස් එන්නේ කෙනා මේ නමුත් අපි හිතනවා මෙහෙම එන්නේ ඉවර වෙන්නේ නැතුයි කියලා මේ කෙලෙස් ඉවර වෙනවා මොකද මේ එන්නේ කැතැසිස් එකක් ඒ ජීවනව පරණයම ගෙවෙනවා දැන් මේ අලුතෙන් රැස් කරන්නේ. ඉතින් ඒක නිසා කොච්චර භාවනා කරපු කෙනෙකුටවත් විශාල නිඳාවල් එන්න පුළුවන්. කොච්චර භාවනා කරපුවටවත් විශාල අලාභ වෙන්න පුළුවන්. කොච්චර භාවනා කරපුවටවත් අස්ථාන චෝදන එන්න පුළුවන්. එයා සතුට වෙනවා එලිච්චගේ අන්තිම බෙල්ල කැපිල්ල වගේ. එයා දන්නවා මේ මීට වැඩිය දේවල් මම කරලා තියෙනවා. නිසා මට මේ වෙලා තියෙනවා මදි. එනිසා බෝධිචර්යාවතරදී සාන්ති දේවපාදයන් මේ පාපොච්චාරණය කියලා වාක්‍යයක් කියලා තියෙනවා පරිච්ඡේදයක්. ඒකේ ලියලා තියෙනවා ලෝකෙ තියෙන්න පුළුවන් තරම් බැනුම් ටික මට දැන් ආවොත් කොච්චර හොඳද මයි ළඟ සතිය තියෙන වෙලාවේ. කොච්චි ගුටි කන්න තියෙන සේරම මට ගුටි ලැබෙනවා නම් කොච්චර හොඳද සතිය තියෙන වෙලාවේ. කෙල ගහන තරමක් මිනිස්සු මගේ ඔළුවට කෙල ගහච්චාවයි. විෂිකරණ හරියක් උණු කන්දල් මගේ උළුට වැටිච්චාපයි කියලා කියනවා මම කරලා තියෙන පව් එක බලනකොට දැන් මේ වගේ සතිය වගේ උපකරණයක් හම්බ වෙච්ච වෙලාවේ එන්න තරමට ලාභයි. ඒක නිසා මේ බෝධිචර්ය අවතාරදී තියෙන පාපොච්චාරණේ බලනකොට පේනවා මේ වගේ උතුම් වැඩකට එහා යන්න හදන්නේ මේ බෝධිචිත්තයක් ඇති කරගන්න. බෝධි ඒකට කියන අදිෂ්ඨානයක් ගන්න කියලා. බුදු වෙන්න අදිෂ්ඨානයක් ගන්නයි මේ කරන්නේ. බෝධිසත්ව අදිෂ්ඨානය ගන්න. එයා කියනවා මම දැන් යන්න හදන්නේ අදිෂ්ඨානයකට. ඒ නිසා මයි ළඟ එරියස් තියාගන්න බෑ. වෙන්න තියෙන හරිය දැන් එන්න දවල් එළියේ. බණින්න තියෙන හරිය බැනපන්. පත්‍රයේ ඇඩ්වර්ටයිස්මන්ට් දාතයි දුක් තියෙනවනම් මට දෙන්න. ටෙන්ඩර් බාර ගන්න ලැබේ. ඕන කෙනෙකුට කියන්න මං වෙනුවෙන් කියන්න දෙයක් තියෙනවා කරන්න දෙයක් තියෙනවා ගහන්න තියෙනවා බඩින්න තියෙන්නේ අයි ඇති තියෙන එකයි කරමු. මොකද මරුණ වෙලෙඩ වුණාට පස්සේ වයසට ගියාට පස්සේ මම කරගන්න බෑ ඒකට අපිට ඔළුවත් හයිය නෑ. මේ ටික එන්න කියලා ගත්තොත් මේ පැමිණි දුක් පැණි රහයි කියලා මේ සිංහලයා කියලා තියෙන වචනේ එක සිංහලයකට තේරෙන්නේ නෑනේ. ඒක පුදුම පැණිරහක් තියෙනවා. මොකද අපි ලෑස්ති අපි එයින් ආය අලුතෙන් කර්ම රැස් කරන්නේ. ස්පර්ශෝ ලැබෙනවා. ලැබුවේ නෑ වගේ ඉන්නවා. දැක්කට දැක්කේ නෑ වගේ ඉන්නවා. ස්පර්ශෝ ස්පර්ශ කරන්නේ නෑ. ඇහුණට ඇහුන්නේ නෑ වගේ ඉන්නවා. මේකට කරන්න තියෙන යුතුයකම හොඳටම දන්නවා. මෝඩෙක් වගේ ඉන්නවා. අතපය දිගහැරලා ගහන්න පුළුවන්. කොන්දපන් නැති කෙනෙක් වගේ ඉන්නවා. ඉතින් උඹ දෙනෙක් ඉදිරි ගහන කොන්දපන් නැහැ කියලා. කොන්දරි දෙනවා. ඒක කොච්චර වටිනවද භාවනා කරන එකට කොන්දරි දෙන එක මොන හරි බරක් උස්සන්න කියනවා. අනේ අමාරුයි අප්පා කොන්දරි දෙනවා. මොනවක් කර නැත්තම් මලමිනියක් වගේ ඉන්න කියනවා. මේක හරියට බුදුරජාණන්සේ අපිව නිකන් කරාඹන්න හදනවා වගේ අපිව නැති කරන්න හදනවා වගේ කතාවක්. නමුත් මේක යට තියෙන්නේ ස්පර්ශෝ ස්පර්ශ කරන දෙන්න එපා. ස්පර්ශ කරනවා නොකලා වගේ හිටපන්. දැක්කට ඇස් තිබුණට අන්ධෙක් වගේ හිටපන්. එසකොට මේ පරණ කර්ම එනවා. එතකොට හොඳටම ඇස් දෙකට තියා වැලි ගැහුව තරමට අමාරුයි. හැබැයි ඇස් දෙක වහන කරවණ ඉන්නවා කාටවත් කියන්නෙත් නැහැ. අභිනන්දනය කරන්නෙත් නැහැ. අභිවදනය කරන්නෙත් නැහැ. අජෝසනය කරන්නෙත් නැහැ. එහෙම්ම එතනම ඒක අර්ත් වෙනවා කියලා එකක් තියෙනවා. හයි චාර්ජ් එකක් කියලා අර්ත් වෙන්නේ. එතනම අර්ත් වෙනවා. මේක හැබැයි ඔය කිව්වට කායනුපස්සනාව වගේ තද්ද සතියක් ඇති කරපු. එහෙම නැත්නම් සතිය වීපුල්ල භාවයටපත් වෙච්ච නැති කෙනෙකුට මේ අභියෝගය ගන්න බෑ. එයා හිතන්නේම මවන්නේකොට මෙහෙම දුක් පැමිණිය යුතු නෑ. මම ඇවිල්ලා දන් දෙන කෙනෙක්, මම ඇවිල්ලා සිල් රකින්න කෙනෙක්, මම ඇවිල්ලා භාවනා කරන කෙනෙක්. ඒ නිසා ඔක්කොමලා මට වඳින්නයි ඕන කරන්න කියලා හිතනවා. ඒ කියන්නේම මේ මනුස්සයා භාවනා කරන්නේ තණ්හාමාන දිට්ඨි වඩන්න. ඒක ආධුනිකයට ඒ කිසි දෝෂයක් නෑ. ආධුනිකයට ඒ කරන්න පුළුවන්. නමුත් ඉස්සරහට යනකොට තමයි තේරෙනවා. බුද්ධ ආදී උත්තරමයන් වහන්සේලා මෙවැනි ගැඹුරු ධර්මයක් දේශනා කරලා තව කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් දේශනා කරන්න මොන තරම් කරුණාවක් තියෙන්න ඕනද කියලා හිතන්න. කිසිසේත්ම කවුරුත් කැමති උඹට ගැහුවට ජනින් නතර වෙලා ගහන්න නැතු නිකන් හිට මං කියලා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මං කම්බුලට ගැහුවා නම් දකුණු කම්බුල දීපන් කිව්වා. ඉවරයි. ඉතින් ඉවරනේ. නහි වේරේන වේදානි සම්මන්තිද කුදාචනං අවේරේනස සම්මන්ති ඒස ධම්මෝ තනද අපි හිත මේ වෙලාවේදී මගේ වංකම් වලට ගැහුවනේ සමන් උගේ වංකම් වලට ගැහුවයි කියලා කරන්න දෙයක් නැහැ බොඩි නොලෙජ් අර කිල ගැන සමා වෙන්න ඕනේ මම යෝගාවචරේ පාට ගහන්න වටින්නේ නැහැ මම ගැහුවා ඒක මම විසින් නොකළ යුත්තක් ඒක රැක්කොත් දින ඔබටත් මම ඒක ඔයාගේ වැඩේ මගේ වැඩේ සමාවි කොච්චර ලස්සනද බලන්න කොච්චර సౌందర్యයක් මොකද කියලා බලන්න යෝගාවචරේ කවදාකවත් වැරදි වෙන්න එපයි කියලා හිතන්න එපා. එන හැම දෙයකටම ඒ ළමා ලවා උපන්න බබා හම්බ වෙන්නේ ලබා උපන් හැටියට තමයි. අපි ඔක්කොම එක භාවනා මධ්‍යස්ථාන එක තැන වාඩිලා හිටියට පරියන්කටින් අපි කොච්චර වෙනස්ද බලන්න. එක වනමය යහනේ එකම ධර්ම සාකච්ඡා කරන එක හැලියවත් ගන්න එකම තෙන්තරකේ ඉන්නේ. එක එක කරන් ලැබෙන වෙනස අපිට කිය හැකිද මේ සමාජවාදී කරන්න ඕන ඔක්කොටම එක සමාන කරන්න ඕන හැබැයි එකක් කරත හැකි හැම කෙනෙකුට ඒක ප්‍රතික්‍රියා නොකිරීම තියෙන සමාජවාදී වෙන්න පුළුවන් අපි ඔක්කොම කිවිස ගන්නවා කේන්ද්‍රී ගන්නෑ කාටවත් කියන්නේ අභිරමණය කරන්නේ ඔක රිංග ගන්නෑ මම මගේ කියලා එතකොට එතනම එතන එතනම ඒක විෂ මැරෙන හැටි විෂ කැපෙන හැටි මුද්‍රණය පාවිච්චි කරන අකාලිකයි කියන වචනේ එතනමයි. ආ ඒකට කවුරුත් නඩු අහලා උඹ වැඩිකාරය නිවැරදිකාරය කියන්න යම් පැමිණි දුකක්. පැනිරහ කරගත්ත මනුස්සයාට මොන જાතින් අවසන්න ගියාද? එයා රිමෝට් කන්ට්‍රෝල් එක නැති වෙච්ච මැෂින් එකක් වගේ. මුත්තම් මිරිගුවට මොකුත් වැඩ කරන්නේ රිමෝට් කන්ට්‍රෝල් එක වැඩ කරන්නේ එහෙම නැත්තම් අල්ලපු ගෙදර මනුස්සයා hina වුණත් ගෙදර ගියවත් මෙහි පෙට්‍රල් පච් වෙලා. දැන් ඇමරිකාට කිවිසුමක් කරනකොට මෙහෙට එම්බිරිසා. මොකද අපි ඇමරිකාව යෝනේ බලන්නේ. අපේ අලබතල කොස්දෙල් කියන දැන් මේ ගිය පාරත් ඔය මේ මොකද්ද ආර්ථික උද්දමනයක් ආ මේ දවස්වලට එනවයි කියලා කියනවා. ඒ ආ වෙලාවේදී අපේ හිරවෙ කෙනෙක් කිව්වා මේ අපි ළඟ තියෙන ඕනේ ABCD ආර්ථිකය කියලා. මම මොකද්ද ABCD ආර්ථිකය? අලබතල කොස්දෙල්. මොනම ඩොලර් එකක්වත් තෝන්නේ මොකක්වත් තෝන්නේ හම්බ කරපුවා කාපා. මොන කරන්නේ අපිට? ABCD ආර්ථිකයට ගහන්න මොනම ආර්ථික විශේෂඥයෙකුටවත් බෑ. අහ උද්දමනක් නැහැ, අවදමනක් නැහැ, මොකක්වත් නැහැ. ඒක නිසා පැමිණි දුක හරිගස්සගෙන ජීවත් වෙන දැනද අපි හිතනවා බුදුරජාණන් වහන්සේ මේ අපි කෙර විත පැමිණෙන දුක් නැතිකරන්න කවදාකවත් හිතන්න බෑ දුක් නලිෆයි කරන්න. ඒව නිෂේධනය කරන්න. ඒව ස්පර්ශ ස්පර්ශ නොකරන දැනකට ගිය නිසා බුදුරජාණන් වහන්සේ සඳහන් කළා තියෙනවා බහුන්නම් වතසෝ භගවා තත්තානං දුක්ඛ අපහත්තා මේ සර්වජන් වහන්සේ බොහෝ සත්‍වින් කරා පැමිණෙන්න තිබුණ ඒ දුක් පැත්තකට කරලා දානවා. එයා විඳින්නේ නැහැ දැන්. දුක් එනවා විඳින්නේ නැහැ. භවුන්නම් අතසෝ භගව සත්තානං සුඛා උපහත්තා. එයා බුදුජාන් වහන්සේ මේ සත්‍යයට හිතා ගන්න බැරි දුසපක් ගිනත් අතහරින මොකද වර්තමාන මොහොත මොන විදිහින්වත් කෙලසෙන්නේ නැහැ. වර්තමාන මොහොත ඒකයි අපි උතුම්ම දේ කියලා දන්නවනම් අපි ගෑනුණයි කියලා පිරිමුණයි කියලා අම්මමලයි කියලා බබාමලයි කියලා ඔලුවට ඉතිගත් ඉනිගත්තයි කියලා වර්තමාන මොකුත් වෙන්නේ නැහැ ඒකමයි උතුම් දේ කියලා දන්නවනම් එහෙම නැත්නම් විරාගෝ සෙට්ටෝ ධම්මාණං කියලා දන්නවනම් බුදුඥානන්සේ අපිට දෙන දේ බලන්න ආගම් ಜಾති වාද මොකක්වත් නැතුව ඊ වෙනුවට අපි ආර්ථික විශේෂඥයෝ අපේ දේශපාලනඥයෝ අපේ සමාජ විශේෂඥයෝ අපේ අම්මලා තාත්තලා මොනවද උගන්ලා තියෙන්නේ අපිට මොනවද ඔළුවට දාලා තියෙන්නේ? අපි මොනවද දරුවන්ට දාන්නේ? මම විශේෂයෙන්ම චෝදනා කරනවා මේ පොටි උන්ට දාලා තියෙන කුණු අර පොළුවට. උගේ ලස්සනම සුන්දර වයස අවුරුදු 6 ඉඳලා 26 වෙනකන් මොළ කැඹිරිල්ලක් කමරෝනේ මේ ඉස්කෝලේ යනවායි කියලා. ඊට පස්සේ ඊට පස්සේ 55 වෙනකන් සාඳුදා අමුඩේ ගහගත්තාම අයි සුකුරාද හැන්ද වෙනකන් ලියන්නේ නැහැ. මල්ල කෙලි ඒකට පස්සේ මේ මෙහෙදි තමයි මම ඉගෙන ගත්තේ මේ මේ ජොබ් එකෙන් හම්බෙන ස්ට්‍රෙස් එකට නිවාඩු දෙනවා කියලා. මොකක්ද ඒකට කියන්නේ? ස්ට්‍රෙස් නිවාඩු. the stress leave. ආරුගේ පපුවට දමලා ඉන්න බෑ මේ මේ කාලකන්‍යන ස්ට්‍රෙස් එක දෙන්න. ඊට පස්සේ උනේ වඩු දෙනවා. ඉතින් අපි එව්ව කරනවා කියලා කියන්නේ බලන්න ඊටිපන්දම දෙපැත්තෙන් පත්තු කිරීලා. ඒකල ජීවිතේ ඔක්කොම වල පැට පහුණාට පස්සේ කියනවා පෙන්ෂන් යන්නේ. ඉතින් මොනවද ඉතුරු වෙන්නේ? ඇදලා ඇදලා හොම්බෙන් ගිහිල්ලා ඉන්නේ කොනයි කොනයි කරත්තේ විතරයි. ඊට පස්සේ ඉතින් අර හැට් ඇටැක් ගියයි මේ හැට් ඇටැක් ගියයි ඉන්ෂුරන්ස් එකකින් ඉන්නවා කියනවා. ගෙවල උනාගත්තේ මරනකොට ආයතරයක් බිඳුවේම තමයි. ඉතින් අපිට මේ අවුරුදු 6 ඉඳලා 55 දක්වා තියෙන මේ සුන්දර ඕජාව සහිත සුන්දර වයස අපෙන් නැංගල තියෙන හැටි තේරෙන්නේ නැද්ද? මේ කියන ශිෂ්ට සමාජය තුළ මේ කියන දියුණුවයි සමාජය තුළ කොහොම අපිට අපේ අපේම අපේම අපේලුවක් මොකද්ද කියන්නේ ඇට මුරකාවල් නැති වැට කොටු බැමි නැති අපේම අපේම අපේලුවක් මම කියනවා මේ ජීවිතේම ගත කරද්දී අපි මේ ගත කරන මොකක් හරි රස්සාවක් කරන පෞල් දින ජීවිත කියන්නේ වර්තමාන මොහොතයි මේ බුදුහාමුදුරුවෝ කියලා තියෙන කියලා දන්නවනම් ඕන මොන 10 දරු දහනකින් නම කෙනෙක් වෙන්න පුළුවන්. හිරේ වැඩිච්ච එකෙක් වෙන්න පුළුවන්. වර්තමාන මොහොත අපේ ඉන්නේ. ඒකට නෑනේ මුරකාවල් නෑ, වැට කොටු බැමි නෑ. අපේම ලයිජ අපි මුරගේ කඩාන එළියට ගිහිල්ලා හම්බෙන එකක් නෙමෙයි මේ කතා කරන්නේ. ඒක ලබන ක්‍රමයේ තමයි ස්පර්ශෝ ස්පර්ශ කරන දෙන්නේ බා. ඒක තමයි බුදුජානසී සඳහන් කර දෙන්නේ ඇස්සත් ඒ නමුත් අන්ධෙක් වගේ හිටපන්. කන් ඇත්තේ නමුත් බීරෙක් වගේ හිටපන්. අනික් මුතේ ඇත්තේ නමුත් නැති කෙනෙක් වගේ හිටපන්. දැනුම තියෙන්නේ මෝඩෙක් වගේ හිටපන්. පහයි ඇත්තේ මැතක් හිටපන්. එහෙනම් දිට්ඨි දිට්ඨමත්තම් භවිසති සුතේ සුතමත්තම් භවිසති මුතේ මුතමත්තම් භවිසති විඤ්ඤාතේ විඤ්ඤාතමත්තම් භවිසති කිව්වොත් වර්තමාන මොහොතේ එළඹෙන්න අපිට කියන ඒකට හයිවේ එකක් අපිට හම්බෙන්නේ. ට්‍රැෆික් සයින්ස් මොකුත් නැහැ. දාගත්තොත් ස්පීඩ් එකේ කෙලිම යන්න පුළුවන්. ඒක සුපර් කන්ඩක්ටිව් channel එකක් අපිට හම් වෙන්නේ. ඒ නිසා ඒ දේ කරන්න දන්නවනම් ප්‍රපංච කරනවායි කියලා කියන්නේ මේ කිලේ තේරුමක් නැති මොන හරි එකක් අල්ලගෙන අපි මේ කතන්දර ගොතන එකට. එහෙම නැත්නම් මේ වටවලල්ල යෑමට. යන්නේ කොහෙද මල්ලේ පොල් කියන එක තමයි ඔය ප්‍රපංච කරනවා කියන්නේ. ඍජු දේ වර්තමාන මොහොතේ මොන්නම්ම විදිහකට ප්‍රපංච කරන්න බෑ. ඒකමයි ඒකේ තියෙන කම්මැලිකම. ඒකමයි ඒ ඍජුකම නිසාම ව්‍යාකුල නැති නිසාම ඒක හරි කම්මැලි. ඒක ඒක ඒ නිසා අපි ඒකාකාරීකව නැතිකරන්න වන්දනාව වන්දනාව යන්නම් අපේ වන්දනාව මට හරි පාළුයි ළමයෝ කියලා සුමානයක් හම්බ කරලා වන්දනා ගමනක් දාගන්න. වීකෙන්ඩ් එකේ ඉඳලා භාවනා කරපියා ඒව බෑ. ඒක ඒතකොට හරි පාඩු. ඉතින් ඒ නිසා මේ ජීවිතේ මල් විහිම්පල් කියන එක තමයි කියන්නේ. මොකද ඒ ධර්ම වර්තමාන මොහොතට අපිට හම්බෙලා තියෙන මේ ක්ෂණ සම්පත්තිය තියේදී අපි මේ මේ රිට්‍රීට් එකට එන්න බැරි මොකද කියලා හිතන කයෙන් හරි අහන්න. රිට්‍රීට් එකේ එළියට ගිය ගමන් මේ කැඩෙන්නේ කොහොමද කියලා හිතන්නේ මේ ඇති කරගත්ත මේ මොකද අර තොගේම උදාහරණයක් වශයෙන් කිව්වොත් දැන් අපි රෑත් වේල් හයක් හතක් පැන්නනේ දැන්. දැන් ගිය ගමන් දින හතක් ඕගනයිස් කරනවා ගිය ගමන්ම. අර ඇරියස් එක දෙනවා. ඇරියස් එක දෙනවා කාවිලේ ඇට්ටෝම ගෙදර ගියා වගේ. ඊට පස්සේ පරණ දවස් හතේම පත්‍ර ටික අරගන්නවා. සේරම අර රීස් එක කුණු කන්දල් ටික දාගන්නවා. නිවුස් රීල් එකක් ගෙන්න ගන්නවා. රිවිව් එකක් දාගන්නවා දාගෙන. ඉතින් අර රීස් ඔක්කොම ඉවර වෙන්නේ. ඉතින් බලාගෙන ඉන්නේ මේ කවදද ගෙදර යන්නේ. එරියත් දාගන්න. ඒක නිසා මුත්තට මතක තියාගන්න යෝගාවචරයක් උණයි කියලා පැවිදි උණයි කියලා දැන් මට පස් මං හිතන්නේ 90 ඉඳලා 27ක් 25ක් 26ක් විතර වෙනවා. දුකේ කිසිම තඹමල් රේණුවක අඩුවක් නැහැ. වෙත පැමිණෙන දුක්වල කිසිම අඩුවක් නැහැ. හැබැයි කොයි එකටත් ලාලල්ල. ඔය එන කවුරු මොනවා කියාගෙනවත් මං කියනවා පොළම හදිස් වෙන්න එපා. ඔකට දෙකේන්න පුළුවන් මම ස්ථිර කරන්නේ නැහැ. පොඩ්ඩක් ඉඳ. ගහලල්ල. කවුරුත් එන්නේ නැහැ මට අතපය දික් කරන්න. මොකද මම බැඳලා නැහැ. සිම්පල්. යා ඉදිරියටත් රෙජිස්ටර්ඩ් බැචලර්. අපි ඉන්නේ නොබැදි જાතින්ගේ සංගමයේ. කවුරු ආවත් කියන ඕන වෙලාවක බඳින්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. බඳින්නේ නැහැ. කද්දාවත් නැහැ. ප්‍රපංච කරන්නේ නැහැ කියන ඔච්චරයි. මේ ආරයාගේ නඩු අරගෙන මෙයාගේ නඩු අරගෙන ඔබට මං කරලා දෙන්නම් කියලා මේ අපි බාරගන්නේ බංකොලොත් කට්ටිය විතරයි. Tamanට කියලා පිටකොන්දක් නැති කට්ටිය අනුගේ දීනි කියලා. දන්න මනුස්සයා කවදාවත් නැහැ. ඒ මනුස්සයාට උත්තර දෙන්න යන්නේ නැහැ. ප්‍රශ්න ඇති නොකරන්න හිට බලාගෙන ඉන්න. ඒ එන ප්‍රශ්නට උත්තර දීලා කවදාකවත් මිනිහගේ පිටකොන්දක් හරියන්නේ නැහැ. ඒ කලාතුරකින් බුදුහාමුදුරුවෝ පතාචාරා වගේ කට්ටියට උදව් කරලා තියෙනවා. නමුත් බුදුරජාණන්ගේ ක්‍රමේ වෙදකම නෙවෙයි. හෙදකම. ඒ නිසා ස්පර්ශය එනකොටම යම් සංස්කාර වගේක් තියෙන එකට පශ්චාත්තාප වෙන්න එපා. ඒක අපිට වළක්වන්න බෑ. නමුත් ආවට පස්සේ තියෙන ටිකට වග වෙන්න. ඒකයි සීලය කියන්නේ, ශික්ෂාව කියන්නේ. කරගෙන කරගෙන යනකොට අර එන එව්වගේ යම් ප්‍රමාණයකට නතර කරගන්න පුළුවන් ක්‍රමවේද තේරෙන්න පටන් අරගන්න. ඒවට කියනවා කර්ම අහෝසි කරන ක්‍රම කියලා. ඒක කරන්න බෑ ඉස්සෙල්ලා නිසා දැන් අලුතෙන් කර්ම එන කර්ම රැස් කරන්න නම් යම් වෙලාවක ස්පර්ශයක් හටගත්තොත් වේදනාව නැති කරන්න බෑ වේදනාව කියන එක ඒකාන්තයෙන්ම හට ගන්නවා ඒක විද්‍යමාන වෙනවා මත ස්පර්ශෝ ස්පර්ශ නොකරන තැනට ගිහිල්ලා වේදනාව අදුක්කම සුඛ පැත්තට දාගත්තා නම් එකකින් කිසියම් කර්ම රැසීමක් වෙන්නේ නැහැ හැබැයි ඔද්දල් හැබැයි නිකන් බෝලි කම්මැලි නීරසයි එතකොට දැනගන්න මේ නතර නිරසකම කියලා කියන්නේ කෙලස් නැති නිසා එතකොට නිරස වෙනකොට විශේෂයෙන්ම රාග ద్వේෂ නැති වෙනකොට නිදිමත එනවයි කියන එක. ඒ මනසේ තියෙන එක විකල්පයක් ඒක. නිරස වෙනවා. රාග ద్వේෂ තියෙනකන් අපි අවදි. නැති වෙච්ච ගමන් නිදට වැටෙනවා. ඒ නිසා මේ පැමිණෙන නිින්ද නැත්තම් මේ හිත හැංගෙනවයි කියන එක මේ ගමනේදී අත්‍යවශ්‍ය දෙයක්. කවදා හරි හිතන්න මේ නිින්දට අවදි උනායි කියලා. එතකොට කියන බුදුුණයි කියලා. නිින්ද ඉන්න කටයුතු කරනවා. අදුක්කම සුඛේ ඉන්න කටයුතු කරනවා. කරලා කරලා කරලා ඒකදී කරක් නිින්ද වැටෙනවා, ක්ලාන්ත වෙනවා, ගැස් වෙනවා, දඟලනවා, නලියනවා ඔක්කොම වෙනවා. කවදාද මේකට අවදි වෙච්ච දවසේ ඊට පස්සේ ආය කාටවත් ඇවිල්ලා බුද්ධන් පද කරන්න බෑ. ඒකට බුදුන් කියනවා අකුප්පා චේතෝ මුති කියලා මාව කුප්පන්න බෑ. මාව නලවන්න විනවන්න මිනි මුතු වෙන්න ගලින් බෑ. ඇලේ දොලේ ගංගා වෙදී ඇල්ලේ මගේ හිත නෑ. අධ්‍යාත්මය. මම හිත තියෙන වර්තමානයේ විතරයි. ජීවිත ගියාට පස්සේ කාටවත් ඒක නෑ කියන්න බෑ මොකද ඔය දෙන්න හදන හැම දෙයක්ම කුණු වෙන දේවල්. මේක කුණු වෙන්නේ මේ මේ අපි අල්ලගත් එක කුණු වෙන්නේ නැහැ. ස්පර්ශය නොඉන්න කටයුතු කරන්න එපා. ඒක එනකොට අර්ත් කරන්න ඉගෙන ගන්න. ඒක එහෙම භූගත කරන්න. ඒක ස්පර්ශ ස්පර්ශ නොකරන තැනදී ස්පර්ශ කරලා තමයි නෑ වගේ ඉන්න එකයි තියෙන්නේ. ඒක චපලකමක්වත් වංචාවක්වත් නෙවෙයි. ස්පර්ශ කියන්නේ ඒ තරම්ම ෂට මායාවි අපි ඉල්ලලා ගන්න හැම ස්පර්ශයක්ම විශේෂයිත ඊතලයක්. පීයෙන් යනගත්තා වගේ. එනම වළක්වන්න බෑ මොකද පෙරකට කර්ම නිසා. එන එකට එන්න අරින්න එමෙතෙන් චිත්ත පීඩා ගන්න නැතුව මේ ස්පර්ශෝදී ආස්පර්ශ වශයෙන් බලන්න ගත්තොත් ස්පර්ශ ස්පර්ශ නොකරන බැලට යනවා. ඒක කාටවත් දෙන්න බෑ. තමම උපයන්න ඕනේ. ඉතින් මම අද මෙතන කතාව ධර්මදේශන මන්ත්‍ර ගන්න බලාපොරොත්තු වෙනවා. අපි මෙතෙක් කරගෙන ආපු ධර්මදේශනා සහ භාවනාව ප්‍රතිඵලය නොවෙන්න මෙවැනි දේශනාවක් කරන්න අමාරුයි. ඒක ඔක්කොගෙම සහයෝගයෙන් ඔක්කොමලා ඒ තැනට එළඹ බෙලම වාසය කළොත් මේක සමහර විටක තේරුම් ගන්න පුළුවන් වෙයි. එහෙම නැත්නම් මේකෙන් ප්‍රතිපදාමතු කර ගන්න පුළුවන් වෙයි. බොහෝ දෙනෙකුට බැරි වෙන්න ඉඩ තියෙනවා. ඒ ගැන කනගාටු වෙන්න දෙයක් නැහැ. අපි බලාපොරොත්තු වෙමු මේ ඇත්තොත් මේ භාවනා කරලා හැකි සංඥාව මතු කරගෙන වැටුණත් නැගිටිමු වැටි වැටි නැගිටිමු කියලා ඉදිරියට යෑම ගිහිල්ලා කවදා වුණ මේක දැනගෙන අනේ මැරෙන්න ඉස්සලා තව එක්කෙනෙකුට මේක පොඩ්ඩක් මේ රංකිරි කට ගාවලා මැරෙන්න පුළුවන් වුණොත් ඒක තමයි දායාදේ. එවැනි දේ නිසා තමයි කටයුතු කරගෙන අනුන්ගේත් කටයුතු ඒ වගේ කිරීමට ශක්තිය, ධෛර්යය, බලය පිණිස මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව මෙතන නැත කරනවා. ශිර දිනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා. දැන් අපි විනාඩි සල්පයක් ගනිමු. ittavata chāti gātā sajjāyināවෙන් මුදිතා ශීර්ෂයෙන් අනුමෝදනා ශීර්ෂයෙන් ශීල ලෝකවාසී සත්‍යයන් සමග අපේ මේ කුසලයේ හදා බෙදා ගැනීම ittavata cammehi sambatan punya sampadan tapi deva anumodantu ittavata cammehi sambatan punya sampadan sabbhi bhutanumodantu sabb sampatti siddhiya ittavata cammehi sambatan punya sampadan sabbhi sattanumodantu ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්칸තු ශාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිත්‍තිකා චිරං රක්칸තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු මං පරං ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපානපත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමී බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපානපත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමී බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්‍තිය සාදු සාදු සාදු